අවතරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ 157 වෙනි භාවනා වැඩමුළුවේ දැන් පළවෙනි ධර්ම දේශනාවයි නැත්නම් පළවෙනි ධර්ම දේශනාවට වෙලාව සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ ඒ නිසා සීලුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාත් නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ සත්ත ධම්මා උපාදී තබ්බා සත්ත සංඥාති තී අවසරයි කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි මේ ඉදිරියෙන් තියාගත්තේ දසුත්තර සූත්‍රයේ තවත් පාඨයක් මේක අපිට හම්බ වෙන්නේ දසුත්තර සූත්‍රයේ හතේ කරුණු උගන්වන පොතේ. ඉතින් මේක අපි මේ වැඩමුළුවට පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ සුතානුග්‍රහිතයක් විදිහට නැත්නම් භාවනාවට සම්බන්ධ වෙච්ච ඇත්තන්ට සුතමේ ඥානයක්, බහුසුත ඥානයක්, පොතේ දැනුමක් වර්ධනය කිරීමේ අදහසින්. ඉතින් මේ භාවනාව සහ මේ සුතමේ ඥානය අතර තියෙන සම්බන්ධය මතක් කරලා දෙන්නයි මම මේ පොට පුරන්නේ. පොට පටන් ගත්තේ. මොකද සරුවච්චන් වහන්සේ තමන් වහන්සේගේ ඒ සර්වජතා ඥානපද ප්‍රාප්තිය වුණාට පස්සේ උන්වහන්සේ නැවත හැරිලා බලනකොට අපි වාගේ ඒ මනෝ ප්‍රනිදාය පටන් ගන්න ඉස්සෙල්ලා මේ ලෝකේ ගත කරන සාමාන්‍ය පුද්ගලයෙක් වශයෙන් ඉඳලා යම් දවසක වාග් ප්‍රනිදාය අනික් කාය ප්‍රනිදාය වශයෙන් පාරමිතා දස පාරමිතා දස උපපාරමිතා සම්පූර්ණ කරලා සර්වඥතා ඥානෙ ලැබුවට පස්සේ මේ කරගෙන ආපු විශාල ප්‍රයත්නයේ සාර්ථකත්වයට අනිවාර්යම තුඩු දුන්න කරුණු මොනවද කියලා. වෙනතම් මෙච්චර තාරා සංඛ්‍ය කල්පලක්ෂයක් කරගෙන ආපු දේවයෙන් ඒකට කියනවා ක්‍රිටිකල් පාත් කියලා. මේකින් එකට එකින් එකට ක්‍රමික වර්ධනයක් ඇති වෙලා තියෙන මොනවද කියලා බැලුවොත් ඒක තේරෙන්නේ සාර්ථක වුණාට පස්සේ මිස අපි මොන මූල ධර්ම හැදුවා සාර්ථක වෙනකන් ඒක තේරෙන්නේ නැහැ. එතකන් අපි හදනවා තමයි මූල ධර්ම හදනවා මේකෙන් මේක කරන්න ඕන කියලා. ඉතින් ධර්ම પરම්පරාවල් නමුත් ඒක සාර්ථක වුණාට පස්සේ තමයි ඒක තේරෙන්නේ. ඉතින් සර්වචනන්සට ඒක ප්‍රතිවීක්ෂාව බලනකොට මෙවැනි සාර්ථකත්වයක් සඳහා නැත්නම් මේ සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙක් මේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීම සඳහා අතනෑර පැවතිය යුතු අත්‍යන්තයෙන් පැවතිය යුතු කාරණා මොනවද කියලා බලනකොට තාම පත්වෙච්ච නැති කෙනෙකුට තේරුම් ගන්න අදහසින් තේරුම් කර දෙන අදහසින් සරුවචනාංශේ මේ ඇඟිලි පහ දික් කරා වගේ සඳහන් කරලා තියෙනවා මේ අනුග්‍රහ පහක් තියෙනවා ඒ පහ තිබුණොත් තමයි ඒ අපේ සම්මා දිට්ඨිය තාම නොලබපු චේතෝපල විමුක්ති හෝ චේතෝපල විමුක්ති සමාපත්තියට යොමු කරවන. එහෙම නැත්නම් ප්‍රඥාපල විමුක්ති හෝ විමුක්ති ඵලයට විමුක්ති සමාපත්තියට යොමු කරවන්නේ. ඒක නිසා සර්වචන්හන්සේගේ විස්තර ප්‍රකාශයක් නෙවෙයි මේක සම්පින්ඩනයක්. මේ පස්සාකාරික මේකට අනුග්‍රහ කරන්න ඕනේ. එතකොට තමයි කෙනෙකුට Tamanට ළඟා වෙන්න බැරි තැනට ළඟා වෙන්න පුළුවන්. ඉතින් ඒ අනුව පංචමේ පංචෛ බික්කවේ අනුග්‍රහිතා සම්මා දිට්ඨි චේතෝපල විමුක්ති විමුක්ති ආච විමුතන විමුක්ති ඵලාච ඵල සමාවත්‍යාච එනතම් පඤ්ඤාඵල සමා පඤ්ඤාඵල ඵලංච ඵල සමාපත්‍යාච කියලා සඳහන් කරනවා. ඒකේ පළවෙනියම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපි ඔක්කොම පිළිගන්න දැනටමත් දන්න දෙයක් සීලානුගායිතයි. අපි ටිකක් සීතල වෙලා ඉන්න ඕනේ. අපි ටිකක් හික්මිලා ඉන්න ඕනේ. අපි ටිකක් සීල් සීල ශික්ෂාවෙන් ශික්ෂාගරුක වෙන්න ඕනේ. එහෙම නැත්te කැලේ ඉන්න වල්සත්තු වගේ, ම්ලේච්චයෝ වගේ දඟලන කෙනෙකුට ওই වගේ උතුම් ඵලයක් සාක්ෂාත් කරගන්න බෑ. ඉතින් මේ පළවෙනි මේක තමයි සීල ශික්ෂා. ඉතින් ඒ නිසා අපි නිසන්වනේ පළවෙනි දෙවෙනි වැඩපිළිවෙල යනකොටම දැන් 157නේ අපි හිතාගත්තා අට සිල් අපේ පදනම කරගනිමු කියලා. ඊට උසස් සිල් තියෙන ඇත්තෝ එනවා මේ ස්වාමීන් වහන්සලා මෑණිවරු එනවා. නමුත් ඒක අතිරේක. නමුත් අටසිල්. ටිකට ඉන්න හරි අමාරු හුඟ දෙනෙක් කැමති නැහැ. ඒ ඇත්තෝ කියනවා ඒක බරපතල වැඩි. ඉතින් එතකොට අපිට තීන්දුවක් වුණා මේ වගේ දෙයක් කියලා ඉස්සරහා බලලා මේ ඔක්කොටම මේ වැඩේ කරන්න බෑ. පුළුවන් නම් කාපම් බැන්නම් කාපම් මෙච්චර තමයි. ඒ නිසා අටසිල් සමාදන් වෙනවා කියන එක අපි එදා හිතගත්තේ තීරුම් කරගත්තේ පොය අටසිල් නෙත්ති පන්සිල් කියලා කියන්නේ. පොයේ දවසක් තමයි. එතකොට දැන් අපිට හැමදාම පොය. ਸਰවචනසේ නිසා සඳහන් කළා තියෙනවා. සිල්වතාට හැමදාම උපෝසත දවසක්. ඉතින් ඒක රැක ගන්න අමාරු ඇති. ඒක නිකම් මේ ලේසියෙන්ම ස්වභාවික වරණින් එන එකක් නෙවෙයි. ඒක පටවන්න ඕන දෙයක්. ඒ පැටවීම දණ්ඩනයක් වෙනවා. මේ නිසා බුදුජාන් වහන්සේ භාවනා කරන්න කැමති චේතෝඵල විමුක්ති විදු සමාපatti ලබන්න කැමැති ඇත්තෝ ප්‍රඥාඵල විමුක්ති විමුක්ති සමාපatti කැමැති ඇත්තන් කියනවා ස්විච්ඡා වෙන්න සිල් රකින්නයි කියලා. කැමැති නම් මෙතෙන්ට යන්න ස්විච්ඡා වෙන්න. හැබැයි අට සිල් කියලා බුදුජානක කියන්නේ නැහැ. අපි තමයි නිස්සන්වන්නේ අට සිල් ඉදිරිපත් කරගත්තේ. ඉතින් ඒකෙදී තේරුම් අරගන්න ඕනේ මේ අනුග්‍රහිතේ කියන වචනය පටවන දෙයක්වත් අමුදා නීතියක්වත් නෙවෙයි. අපි බුදුහාමුදුරුව අපට කියලා දුන්න විදිහට අපි කියනවා අපි ඔක්කොම එකඟ වෙමු ඉස්සරහ බලලා අපි අටසිල් වලට එකඟ වෙමු අඩුම ලන්සුව මේ බැරි නම් මේ නේවාසික වැඩමුළු කරන්න බෑ පිටරට ගියොත් මම මේක මේ වගේම දෙන තත්වයක් තමයි නේවාසික භාවනා වැඩමුළු වලට එනවනම් ඉච්ඡර වියදම් කරලා ඉච්ඡර ගල කැප කරලා මේ වගේ හික්මීමක් තියෙන්න ඕන ඒකට අපි සීලානුග්‍රහිතය කියලා කියනවා. ඊගාවට සුතානුග්‍රහිතය දැන් මේ කරන්න හදන වැඩි. අපේ මේ පිරිස දිහා බැලුවොත් ඒ පිරිස ඔය හැම දෙයක් ගැනම දන්න පිරිස. මෙතන කවුරක්වත් අලුතෙන් ඉගෙන ගන්න දෙන කෙනෙක් නැහැ. ඒ වුණාට අපි මේ ගෙනියන <coughs> එල්ලෙට යන්න ඒ එල්ලෙට දිශාගතකරනද එහෙම නැත්නම් හරවගන්න අපි ඒකට අදාළ ධර්ම කොටස මතක් කරලා දෙන්න ඕනේ. අපි දැනුමකින් නම් ලොකු ඇත්තව ලොකු දේවල් දාන්නවා, ගොඩක් දේවල් දාන්නවා. මේ යන ගමනට මෙන්න මේ ටික දැනගන්න ඕනේ. ඒ නිසා අපි එක බහුසුත භාව වැඩිමේ අදහසින් සුත්තමේ ඥාන වැඩිමේ අදහසින් පොතේ දැනුම වැඩිමේ අදහසින් මේ වාගේ සුත අනුග්‍රහිතය කියලා භාවනා වැඩපිළිවෙලෙම කාලයක් වෙන් කරනවා. ඊගාට සාකච්ඡා අනුග්‍රහිතය ඒක තමයි අපි ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කිරීම එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම වශයෙන් කරන්න. ඒකත් මෙවැනි ශාසනයක නෛර්යානික ශාසනයක විතරයි සාකච්ඡාවක් කරන්න පුළුවන්. අනිත් වගේ තියෙන සුද්ධ ලියවිල්ල ඒක සාකච්ඡා කරන්න අයිතියක් නැහැ. කාටවත් අයිති සාකච්ඡාවට ලක් කරොත් ඒ කාන්ත අපායට ලක් වෙනවා. සුද්ධ ලියවිල්ල සාකච්ඡා කරොත් අපායි. කාටවත් අයිතියක් නැහැ. නමුත් අපේ සරුවච්චන් වහන්සේ ගෞතම සරුවච්චන් වහන්සේ උන්වහන්සේ සර්වඥතා ඥාණයෙන් දේශනා කරන්නේ. කවුරුත් කියපු දෙයක්වත් අහසෙන් පොළොට අපිකක් නෙවෙයි. ඒකල කියලා තියෙනවා කිසිම දෙයක් සාකච්ඡාවෙන්තරෝ බාර ගන්න එපා. මම වගේ කියන්නේ ගන්න හැම දෙයක්ම සාකච්ඡා කරලා ගන්න. කිව්ව පළියට, ඇහුව පළියට, සද්ධා විදුණු පළියට ගන්න එපා. සාකච්ඡා කරන්නේ නැතුව ගත්තොත් යාමගේ ගෝලයක් නෙවෙයි. නිසා සාකච්ඡාව සියල්ල දැනගෙන සියල්ල දැනගැනීම සඳහා ඥාණය දෙන සරුවචන් වහන්සේ සාකච්ඡාවට උනන්දු කරන නිසා සාකච්ඡානුගහිතයත් අවශ්‍යයි. මේ විදිහට සීලානුගහිත, සුතානුගහිත, සාකච්ඡානුගහිත ඇති කෙනෙකුට නම් <coughs> සමතේට සහ විපස්සනාට අනුග්‍රහ කරන්න පුළුවන්. ඒ නැත්තම් කියනවනම් සමතානුගහිතේ සහ විපස්සනානුගහිතේ කියන ඊතුරු අනුගහිත ධර්ම දෙකට අපි සුදුස්සෝ වෙන්නේ සීලයක මට්ටමකට ඇවිල්ලා තියෙනවා. සීලානුගහිතේ තියෙනවා. සුත්තමේ ඥානයේ වශයෙන් සෑහෙන කොටස් තුගයක් දැනගෙන තියෙනවා. එහෙම නැතුව චින්තාමේ ඥානයකට භාවනාමේ ඥානයකට යන්න බෑ. ඒ නිසා පටන් ගන්නකොට ඒක 100%ක් නැති වුණාට යම් පමණක සුත්තමේ ඥානයක් ඕනයි කියලා හැම කෙනෙක්ම හිතට ගන්න වෙනවා. හරියට යම් ප්‍රමාණයක සීලයක් තියෙනවා නැත්නම් යන්න බෑ. ඒ නිසා අපිට 100%ක් සීලේ බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒක වෙන්නේ අඩුම ගානේ සෝවාන් වෙනකොට. නමුත් සීලයක් අවශ්‍යයි. ඒක සඳහා අපිට ගන්න තියෙන මේ සීලානුග්‍රහිතය සුඛානුග්‍රහිතය කියනකොට ගන්න තියෙන අපි යම් තැනකින් පටන් ගත්තට පස්සේ ඒක දිගටම සීලය අදි සීලයක් බවට පත් වෙන ගතියක් තියෙනවා. අපිට තියෙන සුතමේ ඥානෙ ටික ටික ටික ටික වැවෙන්න ඕනේ. බහුසුත භාවයේ පිරෙන්න ඕනේ. අසු විරූ තැන් ඇති කියලා අපි කියන්නේ. ඇසූ පිරූ කියන එකත් අපි පස්සේ පස්සේ සිංහලට දාගෙන තියෙනවා. ඇසූ පිරූ තැන් ඇති කරගෙන තියෙන ඇසූ විරු ඥානෙ තමයි සුතමේ ඥානෙ පොතේ ඥාන කියලා කියන්නේ. ඉතින් අයිගාවට සාකච්ඡා අවසෙන් අපි ප්‍රශ්නයක් අහන හැටි ඊට පස්සේ මේ ප්‍රශ්නෙට දෙන උත්තරය නැවත ආයෝජනය කරලා ඒ මතින් නැවත ප්‍රශ්නයක් අහන හැටි මේක කොච්චර අමාරුද කියනවනම් නැත්තම් සරුවච්චන් වහන්සේ දේශනා කරන්න කැමැති ධර්මයේ සාකච්ඡාට ගැනීම සඳහා කාටක ප්‍රශ්න අහන්න දන්නේ නැති නිසා සරුවච්චන් වහන්සේ තව සරුවච්චන් වහන්සේ නමක් මවලා ඒ සරුවච්චන් වහන්සේ හරහා ප්‍රශ්න අහලා ඔය දීප උත්තර ටික තමයි පාරායන වර්ගයේ අටක වර්ගයේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට තේනවා මේ ප්‍රශ්නයක් ඇහිීමෙන් තමයි අවශ්‍ය කාරණාවට යොමු ලැබලා දෙන්නේ. ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ. ඒක නිසා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ දැනුම තියුණු වෙන ප්‍රමාණය හරියට පැන්සලක් උල් කරනවා වගේ. පැන්සල තිබ්බට ලියන්න බෑ. ඒක ලියන්න ඉස්සලා උල් කරගන්න ඕනේ. පිහියක් තිබුණට වැඩ ගන්න බෑ. ඒක ගා ගන්න ඕනේ. ඒක අන්නරේ තියා ගන්න ඕනේ. ඊට පස්සේ කැපුම් තියන්න ඕනේ. අන්න ඒ වැඩේ තමයි ධර්ම සාකච්ඡාවෙන් කෙරෙන්නේ. ඉතින් ඒ නිසා ධර්ම සාකච්ඡාවක් කරනකොට අපිට පටන් ගන්නකොට ඇත්තටම ප්‍රශ්නයක් අහන්න තේරෙන්නේ නැහැ. මං හිටියා පන්ිතරාමේ මාස 18ක් විතර වගේ. මට මතක නැහැ මම ප්‍රශ්න දෙකක් විතර අහන්නදී අන්තිම වෙනකොට. එතකම්ම අහන ප්‍රශ්න ලියා ගන්නවා උත්තර දෙන එක ලියා ගන්නවා. මම ප්‍රශ්න අහන්නේ නමුත් මේකේ මං ඉගෙනගත්ත ප්‍රදේශයේ දිහා බලනකොට පස්සේ පේනවා අපේ ඥානාරාම ස්වාමීන් වහන්සේ අපි වතුරට තල්ලු කරාට වතුරේ ගැඹුරට යන්න එහෙම නැත්නම් ගැඹුරු අවබෝධ කරන්න මේ පන්දි ස්වාමීන් වහන්සේ මේක උල් කරලා දුන්නා. ඒ කරන්නේ මොකද්ද? ඒ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා කියන එක ලේසි නෑ. අහපු එක්කනටම දමලා ගන්න. දමලා ගහන්නේ මූණකට රිදෙන්නම රිවර්ට් වෙන්නම ගහනවා. හැබැයි ඒකෙන් තේරෙනවා මේ ස්වාමීන් වහන්සේ මොකද්ද මේ කියලා දෙන්න හදන්නේ. ඉතින් අපි හිතන හුඟක් වෙලාවට මේ අතක් පිට අතක් තියාන භාවනා කරලා නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. ඒක අමාරුයි. ඇතුළත යෝනිසෝමනස්කාරය අවශ්‍යයි. ඇතුළත ගඟ දිගේ ඉහළට පිහිනන ක්‍රමය අවශ්‍යයි. ඇතුළත රැඩිකල් වාදී වෙන්න අවශ්‍යයි. ඒ ගතිය එන්නේ Tamanට ඇති වෙන ප්‍රශ්නය මතු කරාට පස්සේ ඒකට ලැබෙන උත්තරය අනුව මේ ඔය කියන්න හදන සංඥා ටික වෙනස් වෙන්න පටන් ගන්නවා. පටන් ගන්නකොට අපි ළඟ තියෙන මැටි සංඥාවක්. ඔලොමොට්ටල සංඥාවක්. ඒකට අභියෝග කරලා බෑ. නමුත් මේ පුද්ගලයා භාවනා කරනකොට යම් යම් තැන් සහලවන්න පටන් ගන්නවා. යම් තැන් තැන් මේ විකෘති වෙන්න පටන් ගන්නවා. සසල වෙනවා කියන එක තමයි හොඳම වචනේ. ඒකෙන් අල්ලන්න පුළුවන් මෙයාට මොන සංඥාවේද මේ තියෙන්නේ කියලා. ඒ අනුව තමයි උත්තර දෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ප්‍රශ්න විචාරීම ඊටාත්ම සූක්ෂම දෙයක්. මම අද දකින්න ඒක හොඳ පැත්තේ නැති වුණාට මේ පුවත්පත් කලාවේදීන් එහෙම නැත්නම් ඒ ජනමාධ්‍ය වේදීන් කවුරු හරි හම්බුනාට පස්සේ අහන ප්‍රශ්න ඒක පුදුමාකාර යොමුවක් ගෙනිලා අර මනුස්සයා ඌරලා මිරිකලා සාරේ ගන්නෝ ඒ තරම්ම ඒ මිනිස්සු හරි මේ සූරයි හැබැයි කවදාවත් නිවනට නෙවෙයි ඔක්කොම මේ එක එකනාගේ දේශපාලන මන්ත්‍රි මතාන්තර කවුරු හරි කරග දුර්ලභමක් මතු කරලා ගන්නද කහකට අඩුපාඩුවක් පෙන්වන්නද පුදුම ප්‍රශ්න වර්ගයක් අහනවා ප්‍රශ්න දෙක අහනකොට පුවක් ගස් මේ මේ දඬු කඳේ තියලා ගැහුවා වගේ. මොකද මේ සරුවචනාංශ ක්‍රමයකට නෙමෙයි තියෙන්නේ. සරුවචනාංශ ක්‍රමයේ තියෙන සාධනීය ක්‍රමයකට කෙනෙකුට තමන්ගේම වැරද්ද දැනගෙන දඬුවම් කරන්න නෙවෙයි හිත වටන්න නෙවෙයි ඉදිරියට ගෙනියන්න. ඒ තුන නැතුව ඔය සමත භාවනා විදර්ශනා භාවනා කියන එක වර්ධනයකට වැටෙන්නේ නැහැ. ඒ නිසා අර තුන සහිතව නිකන් හිටියට හරියන්නේ නැහැ. සීලයක් සමාදන් වෙලා සුතමේ ඥානෙ විතරක් තියාන සාකච්ඡා කර කර හිටියට ඒ සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත සිද්ධ නොවෙන්න ඉඩ තියෙනවා. අර තුන සහිතව සමත වශයෙන් විපස්සනා වශයෙන් අනුග්‍රහ කරනවා. සප්පරියංක වශයෙන් සක්මන් වශයෙන් කියනවා වගේ. අන්න එතකොට තමයි තමන්ට දැනගන්න පුළුවන් වෙන්නේ ඒ තමන්ගේ සීලේ එන්නේ එන්නේ වර්ධනයක් සිද්ධ වෙනවා. ඒක මේ දඬුවමක් වශයෙන් දඬු කන්දේ ගැහුවා වගේ එරිමාන්තිර කඳ උඩ දැම්මා වගේ නෙවෙයි. අර සීලේ තියෙන වටිනාකම තේරෙන්න පටන් ගන්නවා. යෝගිමේ සුතමේ ඥානෙ එnde ende ende එකම කියපු සූත්‍රේ නැවත නැවත කියනකොට 아무තු ගැඹුරක් තේරෙන්න පටන් ගන්නවා. ඒකෙන් තමන්ගේ සාකච්ඡා සහ සාකච්ඡාවේ දෙන උත්තර තේරුම් ගැනීමේදී පුදුමාකාර තීක්ෂණ භාවයක් එන්න පටන් ගන්නවා. එnde ende ende එතකොට අර ධර්ම කාරණාවක තියෙන නැත්නම් අරමුණකට සමවදින ගතිය සහ අරමුණේ අනිත්‍යං දුක්ඛං අනත්තං වශයෙන් තේරුම් ගන්න ගතිය වැඩි වෙනවා. ඉතින් මේ ටික අපි මතක් කරන්නේ හැම රිට්‍රීට් එකම වගේ 157 වාරයක් මේ කාරණා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ටික අපි ඉදිරිපත් කරන්නේ මේ දැන් කරන්න හදන්නේ මේ සුත්තමේ අනුග්‍රහිතයක්. නැත්නම් සුත්තමේ ඥානයකට උදව්පකාර කරන්න කියන එකයි. බෞද්ධ භාවයේ ලබා ගැනීම සඳහා. ඉතින් ඒ අනුව අපි ගත්ත මේ සූත්‍රයට ගාවොත් දසුත්තර සූත්‍රය ඒක සඳහන් වෙලා තියෙන්නේ දීඝනිකාය කියන පොතේ සූත්‍ර පිටකේ දීඝනිකාය කියන පොතේ අන්තිමටම සඳහන් වෙලා තියෙන සූත්‍රය. ඒ සාමාන්‍යයෙන් අපි ඒ ත්‍රිපිටකයේ පොත්වල බුද්ධ වචනය, පාවචනං, බුද්ධ වචනං, ශ්‍රීමුක වචන කියලා තමයි කියන්නේ. නමුත් ඒකේ දැයෙන කොටසක් තියෙනවා ශ්‍රාවක භාසිත නැත්නම් සාරුවච්චන් වහන්සේගේ ශාස්ත්‍රු භාෂිතයේ වෙනුවට ශ්‍රාවක භාෂිත වෙනවා. මේකත් තියෙන ශ්‍රාවක භාෂිතයකට වෙන විදිහට කියනවනම් සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ උගන්වීමක්. ඒක උගන්වීමක් කියන එකෙන් අදහස් කරන්නේ ਸਰුවචනාංශිකේ දැනුම එක විදිහකට මේ පෙනුමක් හදලා පෙන්නනවා වගේ කොටස් කිරීමක් කරලා තියෙනවා. ඉතින් ඒකේ තියෙන සුවිශේෂත්වය තමයි එදා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ਸਰුවචන් වහන්සේ තමගේ සවැත්නුර ජේතවනාරාමේ ඉඳද්දී අපි ගැන බලලා තියෙනවා. මේට අවුරුදු 1000කට පස්සේ 2000කට පස්සේ 3000කට පස්සේ මේ දැනුම කොච්චරක්නම් ගංගාවට බී වැලි තලාවකට බී ගත්ත ගංගාවක් වගේ ආගිය තැන නැතුව නන්නත්තර වෙයිද එහෙම නැත්නම් විසිරලා ගිය මල් මාලයක් වගේ පබළු වැලක් වගේ මේක තැන් තැන් වල විසිරලා යනවා මේ සාමාන්‍ය ඕනම සත්‍යයක් අවුරුසියයි ලෝකේ තියෙන අපි මොන જાති ගලේ කොටලා තිබ්බා. මේක සරුවචනසික අධිෂ්ඨාන ඇති. ඇති කියන බෑ තියෙනවා. නමුත් සාරිපුත්‍ර සාරණ තමයි යාන්ත්‍රණය හැදුවේ. තවරු 1000 2000 3000 4000 වෙනකොට මේ දැනුම ගොනුව නැති වුණාට පස්සේ මේක එක එකන එක එකන රත්තරන් වෙනකොට රෝල් ගෝල් දාන්න පටන් ගන්නවා. දැම්මට පස්සේ දැන් මේ බුද්ධ වචනේ කියලා මහා ගෞරවකෙන් වැරදි එකක් දුන්නොත් gediya පිටින් කරා. ඒ කාලෙත් තිබුණා. සරුවචාන්සේ වැඩ ඉන්න කාලෙත් තිබුණා. තිබුණා දැන් අහන්න දෙයක් නැහැ නේ. ඒ නිසා සාරිපුත්‍ර සංස්කෘතික ලස්සන වගුවකට හදලා ලස්සන පිළිවෙලක් හැදුවා. එක තැනකක් අඩු වුණොත් ඒකට මේක එන්න ඕන කියලා වම් පැත්තේ දකුණු පැත්තේ උඩයි යටයි බලනකොට හිතා ගන්න පුළුවන් තරම්. මේ වගු ක්‍රමය මේකට කියන්නේ ඥාන විභාගය ඥාන ප්‍රස්ථාන කරනවා කියලා මේ තමයි මානවය පළවෙනි වතාවට ඥාණය පෙළගස්සපු අවස්ථාව. එහෙම නැත්නම් ඥාන ප්‍රස්ථාරගත කරපු අවස්ථාව. ඥාන විභාගයට ගිය වෙලාව. ඒකේ ඉතිහාසගත අවස්ථාව තමයි ඊට ඉස්සෙල්ලා ඒ බ්‍රාහ්මනාගම කියලා දැන් කියනවා ඒක ඇත්තටම බ්‍රාහ්මන වලට වැඩිය තිබුණු බමුණන්ට විරුද්ධව ගිය ආජීවකයන් විසින් ශ්‍රමණයන් විසින් එකතු කරගත්ත දැනුමක් තිබුණා. ඒ කියන්නේ බමුණන් විසින් සදන ලද කුල ભેදයේ කුල මේ සංග්‍රහ වෙනුවට කුලයා කෙරෙන් වෙන් වෙලා ගණයා කෙරෙන් වෙන් වෙලා පැවිදි වෙච්ච පිරිසිටියයි කාලේ ආජීවකයෝ කියලා ශ්‍රමණයෝ කියලා ඒ කට්ටිය ළඟ තිබුණ දැනුමක්. ඒ දැනුම කවදාකවත් ගොනු වෙලා තිබුණේ නැහැ. දැන් වුණත් කොටිම කියන සරුවච්චන්හන්සේගේ පරිණිරවණයෙන් අවුරුදු 600කට පස්සේ තමයි බ්‍රාහ්මණ ආගම හෝ ව්‍යාකරණයක් හොයාගෙන මුද්‍රණය කරගෙන හෙලි දැක්වේ. ඉතින් එතකොට ඕන කෙනෙකුට කියන්න පුළුවන් ඒ දැනුමත් විපස්සනාව සහිතයි. ඒ දැනුමත් අපේ ව්‍යාකරණ සහිතයි. මොකද එලි දැක්වීමේ ක්‍රමය එලි දැක්වේ සරුවචනවා. ඒත් හොඳම ගෝලයා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කාටත් තේරුණා මේ දැනුම කියන එක අවුල් වෙච්ච ගබඩා කාමරයක් වගේ තිබුණොත් අවශ්‍යලාට හොයන්න බෑ. ඒක ගොනු කරලා රාකගත කරලා තිබුණොත් ගන්න පුළුවන්. මේක නැත්තම් නැති බව දන්නවා. අන්නේ දැනුම් ප්‍රස්ථාන ඥාන ප්‍රස්ථානයේ තමයි සාරිපුත්‍ර සාංශේ සුවිශේෂී තනක් අරගෙන තිබිලා තියෙන්නේ. ඒ නිසා සමහර විටක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඒ අභිධර්ම පිටකයේ ආධිකතෘන් වහන්සේ කියලාත් කියනවා. ඒක පිළිබඳව මාත තියෙනවා. නමුත් මේකේ පේනවා මේ ස්වාමීන් වහන්සේ ගත්ත ප්‍රයත්නය. ඒ වගේම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අද ඉන්න සංඝ සමාජය ඇතිකරන්න පුදුමාකාර දුරට හිතලා තියෙනවා. සරුවචාන්සි ළඟට ගිහිල්ලා කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ විදිහට බෑ මේක පොනහරි ගුණයක් ඇති කරන්න ඕනේ විනී නීති ටිකක් දාන්න ඕනේ සරුවචනාන්තේ කියලා තියෙන සාරිපුත්තු ඒක මගේ වැඩක් අද තියන්න එපා ඒක සරුවචනන්ගේ වැඩක් වෙලා වෙනකොට කිරෙයි ඊට ඉස්සරලා ගිහිල්ලා මේක මතු කරපු හැටි ওই විනය පිටකේ ආරම්භක නිදාන කතාවේ සඳහන් කරලා තියෙනවා මේ ධර්මයේ මේ විදිහට විනය මේ විදිහට දැන් අපිට මේ මූලික දැනුමවත් තේරුම් ගන්න බැරුව මේ අපි වනුගාන තතනන වෙලාවේ ඒ දැනුම ලබාගෙන ඊගාව પરම්පරාවට දෙන්න මේක ප්‍රස්ථාරගත කරලා මේක වගුවකට දාලා හදන්න ඥාණය පිළිබඳ ඥානයක් තියෙනවා. ඒ දැනු ඒක මේ කරුණාවෙන් තෙත් වෙලා තියෙනවා ප්‍රඥාවෙන් පණ පෙවිලා තියෙන්න ඕනේ සරුවචනහන්සේ වගේ කෙනකින් කුඩයක් වගේ ආරස්සාවක් තියෙන්න ඕනේ නමුත් සරුවචනහන්සේ තමන් වහන්සේ වතෙන් ඒව කරලා ඉදිරිපත් කරන්නේ නැහැ උන්වහන්සේ අවුරුදු 45ක් පයින් යවිදිමින් ඒ කෙනාට ධර්ම දේශනා කරා සාරිපුත්‍ර ස්වාමී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වොයිස් රෙකෝඩර් එක වගේ ඔක්කොම රෙකෝඩ් කරගත්තා සාරිපුත්‍ර සාමණේර තමයි මේ ඔක්කොම ඇරන වගු කරලා එකේ කරුණු 10යි දෙකේ කරුණු 10යි තුනේ කරුණු 10යි කියලා හරියටම පළවෙනි ධර්ම සංගායනා ඉස්සලා තමන් ආංශේ පිරුණම් පාන බව දැනගෙන ධර්ම සංගායනාවේ කාලසටහන හදලා තිබ්බා වගේ. මේ සංගීති සූත්‍රෙ මීට කලින් තියෙන එක ඒකේ හරිම ලස්සනට පේනවා කරුණු ගොනු කරගත්ත හැටි. ඒකේ 10ව 10ක් නෙවෙයි තියෙන්නේ. එකේව 10ට 15ට ගණනක් තියෙනවා. අපි මේ දවස්වල සංඝයා වහන්සේලා උඩ කරන ධර්ම සාකච්ඡාවේදී සංගීති සූත්‍රය අරන් තියෙනවා. සංගීත කියන්නේ ඊගාවට එන පළවෙනි ධර්ම සංගායනාවට න්‍යාය පත්‍රය හදලා පිඹුරුපත් සකස් කරලා ඉවරයි. එතකොට කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ මොකද සරුවත් chance වැඩ ඉන කාලේ කරේ. සාරිපුත්‍ර සාංශික කෘත්‍යයක්. ඉතින් මේකේ ඉදාම සංඝයා කටපාඩම් කරන්න පටන් ගත්තා. ඒකෙනොත් මේ දසුත්තර සූත්‍රයේ සාරිපුත්‍ර සාංශේ ආරම්භක ගාතාවක් දේශනා කරනවා දසුත්තරම් පවක්කාමේ නිපත්තු නිබ්බාන පත්තිය. මම මේ දැන් අර එකතු කරගත්ත කරුණු වලින් දසුත්තර සූත්‍රය කරන්නේ ඒ කරුණු මම පෙළගස්සනවා නිවනට යොමු කරලා. ඉසල ඥානෙ ඥානෙ සඳහා වෙච්ච ප්‍රයත්නයක්. ඒකට ඥානෙ ප්‍රයෝජනෙ සඳහා මනුස්සයා සඳහා වෙන ප්‍රයත්නයක් තමයි මේ දසුත්තර සූත්‍රය කෙරෙන්නේ. ඉතින් ඒ නිසා ඒක කාරණා දෙකක් සිද්ධ වෙනවා. කරුණු කාරණා ගොනු කිරීම සහ එල් එකට දිශාගත කරලා තියෙනවා. ඉතින් මේ නිසා මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි ඒ යක්කඩේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මම බුදුන්ට බුද්ධාසනයේ මල්වට්ටිය පූජා කරනකොට බුද්ධාසනයේම කොනක තනි මලක් තැන්පත් කරන සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඒ තරම්ම අපි වගේ අද ඉන්න වෙලාවක මේ විවිධ පැති වලින් අභියෝග එනකොට අපේම ඇතුලින් විවිධ තනකොළ වැල්පල බිහි වෙනකොට මේ සාසනේ ඒකේ සැකිල්ල හදලා තිබ්බා. කාට හරි අවශ්‍ය නම් මේ කැල් අඩු නම් මේක වෙන්න ඕනේ මේක කියලා හිතන්න පුළුවන් දසුත්තර සූත්‍රයේ ගොඩනැගීම හැටියට. ඒකේ තියෙන ප්‍රශ්න 10ක් අහනවා. ප්‍රශ්න 10ට එකේ උත්තර දෙනවා, දෙකේ උත්තර දෙනවා, තුනේ උත්තර දෙනවා, හතරේ උත්තර දෙනවා, 10 උත්තර කරගෙන 10 උපරිමයේ කරගෙන යන ක්‍රමයක්. ඉතින් ඒකේ අපි දැන් වැඩමුළු 40 ගාණක් කරලා තියෙනවා. දැන් ඉන්නේ අපි හතේ පොතේ. ගිය පාර අපි 156 වැඩමුළුවට ඛතමේ සත්‍ය ධම්මා දුප්පටි විඥා කියන මාතෘකාව ගත්තා. මේ ශාසනයේ කරුණු හතක් තියෙනවා විනිවිද දකින්න අමාරුයි. එහෙම නැත්නම් ඒක හරි බැලූ බැල්මට තේරුම් ගන්න බැරි දේවල් ඒකට පස්සේ දැන් කියනවා කත මේ සත්‍ය ධම උපාදේ තබ්බා. මොනවද මේ ශාසනයේ උපදවා ගත යුතු යෝගාවචරයේ තාම සාක්ෂාත් කරගත්තේ නැති චේතෝපල විමුක්ති පඤ්ඤාඵල විමුක්තිය ලබා කරගෙන සඳහා උපයාගත යුතු කරුණු හතක් අහනවා. ඒ විදිහට ප්‍රශ්නේ අහන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දන්නවා අන්‍ය තීර්ථකෙක් මේ ශාසනයේ ඉන්න ශ්‍රාවකයන් යහුවොත් උඹලගේ බුදුහාමුදුරෝ උඹලට උගන්ලා දීලා තියෙනවද උපයාගත යුතු ධර්ම හත මොනවද කියලා. ඉතින් ඒක නා දන්නේ නැත්නම් ඒ අන්‍ය තීර්ථක පොතකින් බලලා හරි දන්නවනම් ඒ අපේ සිව්වනක් පිරිසට ලැජ්ජාවටපත් වෙන්න වෙනවා. ඒ නිසා සිව්වනක් පිරිස රැස්කල සාරිපුත්‍ර සංඝයා අහනවා. ඔයාලා දන්නවාද අපේ සාතනී අපේ සරුවච්චන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ අපට උපදවා ගත යුතු ධර්ම හතක් උගන්ලා තියෙන බව. ඒ අහන්නේ පිරිසෙන් උත්තර ගන්න නෙමෙයි. ඊට පස්සේ සාරිපුත්‍ර සංසන්දන් කරනවා තමන් වහන්සේම සත්‍ය සංඥා සංඥා හතක් බුදුජානනාංශය අපට නිවන් ලැබීම පිණිස උපදවාගත යුතු විදිහට සඳහන් කරලා තියෙනවා. එතකොට අපි දන්නවා දැන් මේ කතා කරන අතන මාත්‍රකාවේ මූල පොකුර ගොනුව සත්‍ය සංඥා. ඊට පස්සේ ඒකට කියන ಉದ್ದೇಶය කියලා ඊට පස්සේ සර්වඥ සාරිපුත්‍ර සාංශික නිर्देश වශයෙන් හත නම් කර කියනවා. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා ආදී වශයෙන්. ඉතින් මේට බොහෝම කිට්ටු පෙළ ගැස්මක් තියෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ ඒකට දස සංඥා කියලා සඳහන් කරලා තියෙනවා. ඒකේ දස සංඥා තිබුණාට සංඥා නමයක් සහ අන්තිමට තියෙන ආනාපාන සතිය. මේක නෑ මේක සත්ත්‍ය සංඥා. සත්ත්‍ය සංඥාවල අනිච්ච සංඥාව තමයි ඉස්ලාම් පෙන්නලා තියෙන්නේ. ඉතින් අපි අද මේ දිග කතාවකට පස්සේ දවසේ මාතෘකාව වශයෙන් ගන්න හදන්නේ උපදවාගත යුතු ධර්ම වෙන සංඥා හතෙන් අනිච්ච සංඥාව කියන එක අපි මේ 157 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි දවසේ ධර්ම මාතෘකාවසෙන් ඉදිරිපත් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ අනිච්ච සංඥාව උපදවාගත යුතුයි කියලා මේ සඳහන් කරන්නේ සංසාරේ කියන්නේ නිච්ච සංඥාවට. අපි යමක් නිට්ටයයි කියලා හිතපු ගමන් ඒක නැවත නැවත පුනරුත්පත්තියකට සහ දුක් වවන තැනකට යනවා. ඒ නිසා ලෝකෙ තියෙන ලෝකායත විශ්යන් සියල්ලම ගොඩනැගිලා තියෙන්නේ නිට්ටය සංඥාව. ඒක නිසා අපි මේ මේ විෂයන් හොඳයි, මේ විෂයන් සදාකාලිකයි, මේ විඤ්ඤාය සදාකාලිකයි, මේ සමීකරණ හැමතැනම යොදවන්න පුළුවන් කියලා අපි මේ නිත්‍ය සංඥාවෙන් තමයි ඉස්කෝල පාඩම් පන්ති වල අපේ ආර්ථික න්‍යායවල අපේ දේශපාලන න්‍යාය පත්‍ර අපේ සමාජික න්‍යාය පත්‍ර හදාගන්න. ඉතින් අපි මෙතෙන් එන්නේ ඉස්සලා කෙරුවේ දිගටම නිත්‍ය සංඥාව වඩන එකයි. ඒ නිසා නිච්ච සංඥා හරියට ගිනි අඟුරක් හයියෙන් අල්ලලා බදාගත්තා වගේ හයියෙන් අල්ලන්න අල්ලන්න පිච්චෙනවා. ඉතින් මේ වෙනුවට අපිට පුළුවන් ගිනි කඟුර අතින් අතට මාරු කරන්න. අතින් අතට මාරු කරත් පිච්චෙනවා. මේ වෙනුවට බුදු කෙනෙක් ඉපදිලා සහලවල යන්න කතා කරලා කියනවා සබ්බේ සංඛාරානිච්චා. ඒ කියලා කොට දීර්ඝායෂ්ක දෙවිවරුන්ට සහලවන්න පටන් ගන්නවා. ඒ වගේම නිත්‍ය සංඥාවේ ඉන්න කෙනෙකුට අනේ සරුවච්චන්සි ලෝකේ පහළ වෙලාලු උන්වහන්සේ අනිත්‍යයිලු කියනකොට බඩේලිය යනවා සහලවනවා සරුවච්චන්න්තේ සඳහන් කරනවා යම් කිදියකට රජුරුවන්ගේ ඉස්ථා රජුරුවන්ගේ හස්තාගාරයේ මංගල හස්ති රාජෙක් ඉන්නවනම් රජෙක් නගින්න පුළුවන් තරම් කීකරු සියලු අංගපතංග වලින් සම්පූර්ණ වෙච්ච කුමරි කියන කුලයට අයිති හත්පොළ බිම වදින වර්ගයේ ඇතෙක්දී ඒකට බොහොම සුවඳ දුම් අල්ලගෙන හැන්දෑවුරේ අලු ඇඳුරේ බෙර ගහගෙන තමයි ධානිනේ ඇත් ගාලේ. ඉතින් මේ ඇතාට ඉතින් රජෙක් නැග්ගට පස්සේ කවදාවත් දඟලන්නේ බොහොම කීකරුයි. ඒ නිසා උට මංගල හති රාජයයි කියලා කියනවා. නමුත් ਸਰවචන්සේ සඳහන් කරලා තියෙනවා එතන අසල කැලේක ඉන්න සිංහයෙක් දවස් ගාණක් මේ ගල්ලේ නැතුළු බුදියාන ඉඳලා උඩ බඩගින්නක් ආපම ගල්ලේ ඉස්සරහට ඇවිල්ලා උඩට අතපය දිග ඇරලා තුන්තරක් සිංහනාදේ නදනවලු. ඒ සිංහනාදේ එනකොට කුරුල්ලෝ අහසට පයින්නවලු. දියබ දිය වතුරේ ඉන්න සතු කැස්බෑව වතුරට පයින්නවලු. බිලවල රිංග ගන්න සතු බිල්ලසට රිංගනවලු. සහලවනවලු. මොකද ඊගාට හම්බෙච්ච කොයි එකක් කනවා. මංගල හති රාජ්‍යත් කකුල් දෙක පිටිපස්සෙන් ඈත් කරපුවාම එදා කාපු කොළබොක්ක එළියට එනවා. බස බස ගාලා කක්ක යන්න පටන් ගන්නවලු බේරන්න බැරුව. මේ සිංහ නාදය ඇහෙනකොට ආන්නේ වගේ තමයි සරුවචනාංශනමක් ලෝකේ පහළ වෙලා මේ කොයි බයිලකාරයා මේ නিত্য දේවල් හදන්න ගියත් අනිච්ච සංඥාව නැත්නම් අනි සබ්බේ සංඛාර අනිච්චා කියලා කියනකොට සහලවනවා. ඒ සහලවිල්ල භාවනා කරනකොට යෝගාවචරයාගේ කාමය කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනකොට මුග දෙනකොට බඩේ ලියනවා. මුග දෙනකොට ඉසිකක්කුන් හැදෙනවා. මුග දෙනකොට ડિප්‍රෙෂන් එනවා. මුග දෙනකොට පිස්සු හැදෙනවා. හැදුන් නැත්තම් තමයි පුදුම වෙන්නේ. අපි ඒ තරම්ම විශාල පිළිස් හදාගෙන ගණය හදාන කුලය හදාගෙන මේ අපේ සංස්කෘතිය කියාගෙන මේ අපේ උරුමේ කියාගෙන මේ අපේ නිශ්චල චංචල දේපොළ කියාගෙන පුදුමාකාර නිත්‍ය සංඥාවක් හදාන හිටියට අර සිංහයා සිංහනාදී නදනකොට මංගල හත්ති රාජා කකුල් දෙක පිටිපස්සට ඈත් කරලා එදා කාපු කොළබොක් එළියට යන්න වගේ භාවනා කරනකොට අනිච්ච සංඥා උපාදේ තබ්බ ධර්මයක් වශයෙන් දන්නේ නැත්නම් භාවනා කරනකොට ඒකට හිත්වදින හැම වෙලාවෙම යෝගාවචරය සහලන සහලවෙන්නේ නැත්නම් භාවනාවක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ඒ බුරුමේ ඉන්න කාර්යයේ බුරුමේ මේ අග්ගඤ්ඤ ස්වාමීන් වහන්සේ කියනවා භාවනා කරනකොට මොන හරි විකෘතියක් තාම පහළ වෙලා නැත්නම් එනම් භාවනාව හරි ගිල්ල නැහැ. ඔක්කොටම පුදුම જાති එන්න පටන් ගන්න. ඉසකක් කියන්න පටන් ගන්නවා, ඔළුව පෙටන්න පටන් ගන්නවා, කැරකෙන්න පටන් ගන්නවා. নানা ප්‍රකාර දේවල්. ඉස්ලාම් මහසී ක්‍රමය ලංකාවට ගේන වෙලාවේ ඒ ලංකාවේ බුද්ධ ආගම දන්නවා අපි බුද්ධ ආගම කාරෝ කියාගෙන ඉඳලා තියෙන ගුරුකුලයක්. ඒකොල්ල කියලා තියෙනවා මේ මහසි භාවනා කරනකොට ඇඟ හෙල්ලෙන්න පටන් ගන්නවා. සැලෙවෙන්න පටන් ගන්නවා. මේ භාවනා ක්‍රමේ වැරද්දා. මේක මේ වැරදි විදිහට යොදාගත්ත නිසා ස්නායු මණ්ඩලයට ඇති වෙන වැරද්දක් නිසා මේක තනිකරම අකෘතිම දෙයක් වෙන්න විදිහක් නැහැ කියලා. ඉතින් ඒකට මහසි සයද ස්වාමීන් වහන්සේ පුළුවන් තරම් ඒ වෙන ස්වාමීන් වහන්සේ නමක් ලවා සඳහන් කරලා තියෙනවා මේ ඔය විදිහට නිට්ටය භාවේ නෙවෙයි භාවනා කරනකොට කයිනුත් අනිත්‍ය ලක්ෂණ පහළ වෙනවා. ඒක බුදුරජාණන්සේ දේශනා කරලා තියෙන නිසා මේ භාවනා හරියන ලකුණක් මේක කියලා. ඒ දවස්වල අපේ ලංකාවෙන් පළ කරපු පොත් පළ වුණේ ජාත්‍යන්තර බෞද්ධ පොත්වල ඉංග්‍රීසි භාෂාවෙන් මේ මහාශී ක්‍රමේ වැරදි කියන්නේ. මේ මහාශී සාරෝ දිගටම ඥානතර කියන අහම්තුරු ලව්වා උත්තර ලිව්වා. බොහෝම ඉහළ මට්ටමකින් ගියේ. ඉහළ මේ කට්ටිය දිගින් දිගටම කියනවා නෑ භාවනා හරියනවනම් tempත් වෙන්න ඕන. භාවනා හරියනවනම් නිශ්චල වෙන්න ඕන. කම්පට චංචල ඉන්න බෑ. මහසීසාරගෙන භාවනා හරියනවනම් කම්පල වෙන්න ඕන. අනිත්‍ය වෙන්න ඕන. සහලවන්න ඕන. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තර්කෙ දිනා ගන්න බැරි තත්ත්වයටපත් වුණා. ඊට පස්සේ මහජීසාඩි කිව්වා කරුණා කරලා ඇවිල්ලා කරලා බලන්න මේක. මේක කරලකොට තේරෙයි බහන හරිනම් අරමුණට හරියට වදින්න පටන් ගත්තොත් සහලවනවා. ওই පෙරදිනේ පාලම හරි ඕනේ පාලමක් කරන හරියට ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන තැනට බලලා හරියට ජිල් බෝලකින් ගැහුවොත් ගුරුත්ව කේන්ද්‍රයට මුළු පාලම සහලවන්න ඕනේ. ඒක බෞද්ධ විද්‍යාත්මක න්‍යාය පත්‍රයක්. ඕනෙම වස්තුවක ගුරුත්ව කේන්ද්‍රයට අබෑටකින් ගැහුවත්, ගම්මිරිසැටකින් ගැහුවත්, ගිල්බෝලකින් ගැහුවත් මුළු පද්ධතිය සහලවනවා. මොකද ඒක වදින්නේ ගුරුත්ව කේන්ද්‍රෙත් නිසා. අදිට මකුලුවා බැඳලා මකුළු දැලේ මැද ඉන්නකොට කොහෙන් තට්ටුවක් ආවත් එයාට හරියට කියදාගේ මෙච්චර පිටර සතෙක් අහවල් තැන වැදිලා ඉන්නවයි කියලා. මකුළු හිතෙන් යන්නේ චීන කන්නඩියක් දාලා නෙවෙයි. කොහෙන් ඇවිල්ලා වැදුනත් අහලනවා. ඉතින් ඒ සහලවිල්ල භෞතික විද්‍යා විනෝදේ පොතේ ලියලා තියෙනවා. ඒ කම්පන වේගය දෝලනයක් වෙන පටන් අර ගන්නවා. ඒ දෝලනය හරියට මේ පැත්තේ ඉඳලා එහා පැත්තට යනකොට තව ගම්මිරි සැටයකින් ගැහුවොත් තව ජිල් බෝලකින් ගැහුවොත් අර වේගයේ දෙගුණ කිට්ටු වෙන්න ඉඩ තියෙනවා. හරියට මේ දෝලන කාලේ අල්ලලා ගැහුවොත් ඒ නිසා ගම්මිරිසකින් යටිකින් දිගට ගහගෙන ගියත් ජිල් බෝලකින් දිගට ගහගෙන ගියත් පහලමක් කඩන්න පුළුවන් කියන. හැබැයි ඒක හරියට ගුරුත්ව කේන්ද්‍රයට වදින්න ඕනේ ඒ සංඛ්‍යාතයට ගහන්න ඕනේ කියලා. ඉතින් ඒකට නිදර්ශනයක් දෙනවා. හමුදා බලඇණියක් පාලමක් උඩින් යනකොට මාර්ච් කරන්න දෙන්නේ නැහැ. බැරි වෙලා හරි වම දකුණ කියන කම්පන වේගයේ පාලමේ වේගයත් එක්ක වැදුනොත් මගට යනකොට පාලම කඩන්න වැටෙනවා. ඒ නිසා පාරේ යනකොට වම දකුණ වශයෙන් ගිනිච්චට පාලමක් උඩින් යනකොට කමාන්ඩ් කරන්න දෙන්නේ සාමාන්‍ය වේගයෙන් යන්නේ කියලා කියනවා. ඉතින් අපිත් මේ මේ සංසාරයක් පුරාට මේ හදාගෙන ආපු අපේ තණ්හාව, අපේ මාන්නය, අපේ දික්ඨිය නිත්‍ය සංඥාවේ තමයි හැදිලා තියෙන්නේ. ඒකට ඉතින් පළවෙනිම වා කියන්න ඕනේ අම්මයි තාත්තයි තමයි. ඊට පස්සේ වා කියන්න ඕනේ ගුරුවරු. ඊට පස්සේ වා කියන්න ඕනේ ආගමික නායකයෝ. ඒගොල්ලෝ කරන්නේම අපිට නිත්‍ය වූ සුඛ වූ සුබ වූ අනාගත හීනයක් ඇති කරලා දීලා අපි මේ හීනේ ජීවත් වෙනවා. ඉතින් බුදුරජාණන්සේ කියනවා දු 50 වෙනකම් කනවා. මන්ද දසකේ, ක්‍රීඩා දසකේ, වර්ණ දසකයේ, බල දසකයේදී මේක ස්ථාවර කරගෙන වනස්පති වෙලා තමන් කොච්චර ලොක්කෙද්ද කියනවනම් අම්මගේ පාර්ශවයටත් මම තමයි කණ්ඩ දෙන්නේ. තාත්තගේ පාර්ශවයටත් කණ්ඩ දෙන්නේ මං තමයි. ගෑණිගේ අම්මගේ පාර්ශවයටත් කණ්ඩ දෙන්නේ මං තමයි. තාත් ගෑණිගේ අම්මගේ තාත්තගේ පාර්ශව මම තමයි වනස්පති. අවුරුදු 50 වෙනකොට වනස්පති. ඒ තරම්ම නිත්‍ය භාවයක් ඇති කරගෙන ඉන්න ඕනේ 60 පිරෙනකොට ඔන්න ඉස්සරහට නැවෙනවා හැරමිටියක් ගන්නවා ඊට පස්සේ පවංක දශකයට එනකොට අර කියන කට උත්තරනේ අර මංගලහත්ති රාජයාට සිංහනාදය ඇහෙනවා වගේ ඉතින් ඔන්නේ එදා කාපු කොළබොක්ක එළියට යන්න පටන් ගන්නවා මේ ටික බොහොම ඉක්මනට සිද්ධ වෙනවා භාවනා කරනකොට ඒ අවුරුදු 100ක ජීවිතයේ දශක දශකයේ තුල සිදුවෙන ටික ඥාන දශකයෙන් පස්සේ වෙන ටික භාවනා වැඩමුළුවට ගිහිල්ලා දවස් දෙක හරියටම වැදුනොත් ගම්මිරිසටේ ගුරුත්ව කේන්ද්‍රයට එහෙම නැත්නම් මෙනෙහි කරනකොට හරියටම ඇතුල් වෙනවා පිට වෙනවා කියලා ඇතුල් වෙනකොටම මෙනෙහි කිරීමක් ගියොත් පිට වෙනකොටම මෙනෙහි කිරීමක් ගියොත් මෙනෙහි කිරීම දෙක තුනක් ආනාපානෙත් කියනකොට මොකද වෙන්නේ කියලා බලන්න. ඒක මේ ආධුනිකයන්ට පුදුමෙලවන සුළුයි ප්‍රවීණයාටත් නෑ බෑ කියන්න බෑ. එතකොට තේරෙන පටන් අර ගන්නවා අපි මේකට කොච්චර බයද කියලා. හරියට මෙනෙහි කරගෙන කරගෙන යනකොට එනේන අරමුණ මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට මේක මුළු ඇඟ කිලිපොලාගෙන සහලවාගෙන එන්න පටන් අර ගන්නවා. ඒක මේ manussකම මත රඳපවතින දෙයක් මිස මේක ගෑනුන්ට එක විදියක් පිරිමින්ට එක විදියක් කියලා නෑ. ඒක මේ උගතුන්ට එක විදියක් නුගතුන්ට එක විදියක් කියලා නෑ. මේක බාලයන්ට එක විදියක් මධ්‍යන්ත එක විදියක් වයසක කීයක විදියක් නෑ. කාට හරි පුළුවන් නම් මේ විතක්කය, මේ මානසිකාරය හරියටම එනේන අරමුණට හරියට පාලමක වෘත්ත කේන්ද්‍රයට ගම්මිරිසටකින් ගහන්න වගේ දිල් බෝලකින් ගහන්න වගේ ගහගෙන ගහගෙන යන්න මේ සහලවන ගතිය එනකොට එයාට සුතමේ ඥානයේ වශයෙන් කියලා දෙල තිබුණ නැත්නම් ලෑස්තිලා යන්න භාවනා කරනකොට තරක් බෑ. මේ සහලවන හැටි තමයි මේ මේක වාර්තා කරන්න වෙන විදිහට එතකොට කමඨාන සුද්ධ කළ දෙන්න ලේසි. එතකොට බය ගතියක් එනවා. එතකොට ටිකක් අසරණ ගතියක් එනවා. එතකොට නිකන් සාහලවන ගතියක් එනවා. මේක භාවනා විදියුණුවක්. මේක ප්‍රතිපදා විදිහට යෑමක්. මේක විතක්කේ හරියට කැවුත්තටම වදින වෙලාවක් ආන්න මේ දේ ඇතිකරන්න අපි කොච්චර භාවනා කරත් මේ උපදවා ගත යුතු අනිච්ච සංඥා උපදවා ගන්න බැරි හේතු දෙකක් වෙන්න පුළුවන් කායික රෝග සහ මානසික රෝග. යම් කිසි කෙනෙකුට දැඩි කාය ආශාව සහ ජීවිත ආශාව තියෙනවනම් එයාට මේ අනිච්ච සංඥාව ලෙඩක් විදිහටත් නිත්‍ය සංඥාව සෝවීමක් විදිහටත් පේනවා. දැන් බටහිර මානසික විද්‍යාවේ මේ අනිත්‍ය සංඥාව ආපු ඔක්කොටම කවුන්සලින් කරලා බෙහෙත් දීලා ආයෙත් මම මේ ස්ථාවර කළ දෙන එකනේ කරන්නේ. ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ දර්ශනීය කිසිම තැනක අනිත්‍ය සංඥා කියන දර්ශනේ නෑ. ඒක තියෙන්නේ නිට්ටය කරන ਸਰබලධාරී දෙවියන් වහන්සේ නිට්ටයයි. ඊට පස්සේ උඹට ලැබිලා තියෙන මේ ජීවාත්මේ නිට්ටයයි. ඒකට සාල්වල තියෙනක වෙල්ඩින් කරලා තිබුණු විදිහටම හදලා දෙන්නම් කියලා යාට ආය අර හෙල්ලුම් කාපේක හදලා දෙනවා. හදලා දීලා ආයෙ ජීවිතේ ගතනොත් ආයෙ හෙල්ලුම් කරනවා. හෙල්ලුම් කාපු ගමන් ආයෙ මානසික අසහන. ඉතින් ඒ නිසා හිතන්න කියන බටහිර මානසික විද්‍යාවට අනිච්ච සංඥාව දාලා කල්පනා කෙරුවනම් ඕහොම න්‍යාය පත්‍ර හදන්න බෑ. එහෙම ස්ථාවර න්‍යාය පත්‍රයක් මේකේ නෑ. තියෙන හැමදේම වෙනස් වෙනවා. ඒ නිසා අපි අද ගිහිල්ලා තියෙන පාර දිහා බලනකොට මේ අනිච්ච සංඥාට නොදකින් නොපතන් නොදොමකින් කියන අධ්‍යාපනයක් අද තියෙන්නේ. අනිත්‍ය සංඥාවට නොදකින්න උපතන් නොදෝමකෙන් කියන වෛද්‍ය විද්‍යාවක් අද තියෙන්නේ. අනිත්‍ය සංඥාවට නොදකින්න උපතන් නොදෝමකෙන් කියන මානසික වෛද්‍ය විද්‍යාවක් තියෙන්නේ. අනිත්‍ය සංඥාවට නොදකින්න උපතන් නොදෝමකෙන් කියන නීති පද්ධතියක් අපි ළඟ තියෙන්නේ. අනිත්‍ය සංඥාවට නොදකින්න උපතන් නොදෝමකෙන් කියන විවස්ථාවක් අපි ළඟ තියෙන්නේ. අනිත්‍ය සංඥාවට නොදකින්න උපතන් නොදෝමකෙන් කියන සල්ලි අච්චු ගහිලක් අපි ළඟ තියෙන්නේ. ඒකට නොදකින්න උපතන් නොදෝමකෙන් කියන ජනමාධ්‍යයක් අපි ළඟ තියෙන්නේ. පුළුවන් වෙයිද මේ වගේ මකරව ටිකක් වට කරගෙන ඉඳද්දී එක මිනිහෙකුට භාවනා හරියට කරලා තෝපිය මොන જાති වේදිකා සැරසිලි හැදුවත් වේදිකාවේ ඉන්න මට තේරෙනවා අනිච්ච සංඥාව මේ ඔක්කොම එනකොට මේ ඔක්කොම බෝධපාලුවට ලක් වෙනවා. ඒතර කොච්චරක් මේ විශාල මේ පද්ධතිය හරහා මේ නිච්ච සංඥාම ඇතිකරනද පුදුමාකාර ගෝලීය ක්‍රමයකට යද්දී එක්කිනෙකට පුළුවන්ද භාවනා කරනකොට ඒකයි බුදුහාමර කියන්නේ මේක ගඟ දිගේ ඉහළට පීලන ක්‍රමයක් කියලා. ඒකයි බුදුහාමර කියන්නේ මේක පරිශෝතගාමී කියලා. ඒකට කොච්චර සද්ධාවක් තියෙන්න ඕනද? කොච්චර සීලයක් තියෙන්න ඕනද? කොච්චර සතියක් තියෙන්න ඕනද? ඉතින් මේ දෙක අපි පරියංගයේ හැදෙක වහිනකොට අනිත්‍ය සංඥාවට අපි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියපු නිසා කරනවා කියමු ඇද්ද කරපුවම ආයෙනේ නිත්‍ය සංඥාව. ආය අනිත්‍ය සංඥාවට යනවා. මේක ටික සාමාන්‍යයෙන් වෙන වේගය අඩුයි පරියංගයට වැඩිය ධක්මනේදී පරියංග එන්ඩීඩ් තියෙනවා. මොකද එතකොට හිතෙන අපි මේ අනිත්‍ය සංඥාව තියෙන්නේ ඇස් දෙක වැහුවොත් විතරයි කියලා. නමුත් දවස් 10ක වැඩි මිලලක් ඉන්නේ සමා හිතන අපිට මේක අත්දැක බලන්න පුළුවන්. වේලාවකට තේරෙයි මේ අනිච්ච සංඥා වැඩිලා භාවනා කරලා සක්මන් කරනකොටත් මේ නිද්ද ගිහිල්ලා වගේ ඔළුව එහෙට මෙහෙට පැද්දෙන්න පටන් ගන්නවා සක්මන් කරනකොට. පොළොව නිකන් හෙල්ලෙනවා තෝන්තු වෙලා වගේ, බීලා වගේ. කිලින් ඇවිද ගන්න බැරුව යනවා. එදිනෙදා වැඩ කරන්න ගියත් මොනවදෝ වෙලා වගේ තේරෙන පටන් ගන්නවා. නම් තෝන්තුවක් එන්න පටන් අරගන්නවා. ඉතින් මේ දේ දන්නේ නැතුව ඒ කියන්නේ මේ අනිච්ච සංඥාවේ පෙර නිමිත්තක් මේ ඉන්නේ පුබ්බංගමං පුබ්බ නිමිත්තක් කියන එක දන්නේ නැතුව ඒන හැම වෙලාවෙම අපි නැවත නැවතත් නිච්ච සංඥාව පట్టල කරගන්න හැදුවොත් මනසට මොන වදයක්ද කියලා බලන්න. භාවනාවෙන් අනිච්ච සංඥාව පෙන්වෙනවා. හැම වෙලාවෙම නිච්ච සංඥාවට ආයෙ ගිහිල්ලා දානවා. ඒකට මම කියන්නේ හොද හොද මඩි දානවා කියලා. කවදා හෝ මේක වෙලා වෙලා වෙලා වෙලා මේ ඥාත පරිඥාව ගිහිලා තීරණ පරිඥාවට එන්න වෙනවා යෝගාචරයට. ඇස් දෙක වහලා බලනකොට මේ ඔක්කොම කම්පන චංචල. ඇස් දෙක අරලා බලනකොට පිළිරූ තිබ්බා වාගේ මේ බේන්න තියෙනවා. ස්ථාවර වෙලා. මේ දෙකෙන් කොයි එක පිළිගන්දෝ? මේ එළිය පේන්න තියෙන ගල් පිළිම වගේ තියෙන දේවල් පිළිගන්නවා. එතන ඇස් දෙක වහපුවම පේන මේ කුඩු කුඩු වෙලා නලියලා කැඳ හැඳ ගෑවිලා යනවා වගේ එක පිළිගන්නද කියලා තීරණ පරිඥාවකට එන්න වෙනවා. දෙන්නේ මේ වැඩමුළුවක 1000ක් හිටියත් දෙන්නකොට තීර්ණ පරිඥාව එක විදිහට එන්නේ නැහැ. ඒක එකනක කර්ම ශක්තිය වල හැටියට ඒක එකනාගේ භාවනාවේ දියුණුකම් වල හැටියට තීර්ණ පරිඥාව කියන එකට බුදුහාමර වග කියන්නේත් නැහැ. කොච්චර භාවනා කරත් අපි ඉවර වෙලා නිච්ච සංඥාවට දාන්න ඉඩ තියෙනවා. ඒක තමයි අපි මේ කියන්නේ සාමාන්‍යයෙන් අපි විවහාර භාෂාවෙන් භාවනා නොකරන වෙලාව කියලා එකක් තියෙනවා. භාවනා නොකරන වෙලාවේ පුරාවට නිත්‍ය සංඥායි. භාවනා කරන වෙලාව කියලා එකක් තියෙනවානේ. ඒක වළක්වන්න බෑ ගම්මිටි සෙට් එකක් ගන්නකොට පද්ධතිය හෙල්ලුම් කරනවා වගේ අනිච්ච සංඥායි. ඉතින් යෝගාවචරයාගේ පරිණාමය අවුරුදු ලක්ෂ 40කට කලින් නතර වෙච්ච පරිණාමය දැන් යා තීර්ණ පරිඥාවට ඇවිල්ලා මෙන්න මේ විදියට එකලස් වුණොත් මේක අනිත්‍යයි කතා කරන දෙයක් නෑ අස්පන අපිට පේනවා මේ විදියට අංජබජල් වුණොත් මේක නිට්ටයයි මේ දෙකෙන් මම කෝක gedara විදියට බාර ගන්නවද කෝක ආගන්තුක විදියට බාර ගන්නවද කියනවනම් පෘතජ්ජනයා ඉන්නේ නිච්ච සංඥාවේ පෘතජ්ජන භාවනා කරගෙන යන්න යන්න විශේෂයෙන් භාවනා කියන වචනේ මම මෙතනදී සතියෙන් ප්‍රතිස්ථාපනය කරනවා සතිමත් වෙන හැම වෙලාවෙදීම හැම සති චිත්තක්ෂණයම යෝගාවචරගේ මේ නිත්‍ය සංඥාවට කෙනහිල්ලක් කරනවා. මේ මේ පද්ධතියට ගිල් බෝලකින් ගන්න. ගන්නකොට හිල්ලුම් ගන්න. ටක් ටක් ටක් ටක් ටක් ගාලා එනේ එනේ එනේ එන විදියට හරියට දෝලන කාඩේ බලලා ඒ ගිල් බෝලේ ගහගෙන ගහගෙන ගියොත් ඒ කම්පණය ඉතිරිලා පැතලා යන්න පටන් ගන්නවා. මේක දරන්න බෑ මොකද අපි ඉන්නේ නිත්‍ය සංඥාවේ අනිත්‍ය සංඥාව වලන හැටි දන්නේ නැති නිසා, උපාදනය කළ යුතු ධර්මයක් කියලා දන්නේ නැති නිසා අපි ගඟ දිග පහළට ගහගෙන යනවාද ගඟ දිග ඉහළට ගහගෙන යනවාද කියන එක හරි අමාරුයි මූල ධර්මයෙන් විතරක්ම උගන්වන්න. එහෙම නැත්නම් තර්ක ඥාණයෙන් විතරක් උගන්වන්න. නමුත් භාවනා කරගෙන යනකොට අපි හිතමු කවදා හරි යෝගාවචරයේ තේරුම් ගත්තයි කියලා පටන් ගන්නකොට මට මේ ආස්වාසිය ආස්වාසිය කියලා මෙනෙහි කරන්න පුළුවන් වුණා. ප්‍රසවාසය ප්‍රසවාසය කියලා මෙනෙහි කරන්න පුළුවන් වුණා. එතකොට ආස්වාසිය මේ මේ ලක්ෂණ ටික තියෙනවා ප්‍රසවාසයේ නැති. ආශාසිත බමනක් ආවේන එක. ඒකට ප්‍රසවාසයේ එනවා මාගේ පාලන කේන්දරේ ප්‍රසවාසයේ මේ ලකුණු ටික තියෙනවා ආශාසයේ නැති. මේක දිහාම අතන ඇර අඛණ්ඩව බලාන යනකොට මේ ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ දෙකටම පොදු ලක්ෂණ වගේක් එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පෞද්ගලික ලක්ෂණ දිගේ දෙක වෙන් කරලා අඳුරගෙන ගියාම <clears throat> දෙක මෝදු වෙන්න පටන් ගන්නවා ආස්වාස වෙලාවෙත් ප්‍රස්වාස ලකුණු ප්‍රස්වාස වෙලාවෙත් ආස්වාස ලකුණු මේක වෙනකොට පෙර නිමිත්තක් වශයෙන් ආනාපානේ ආස්වාස ප්‍රස්වාස පොඩා සංසිඳන පටන් ගන්නවා සංසිතීමත් එක්ක මේ වෙස් පෙරලියක් සිද්ධ වෙනවා මෙන්න මේ වෙස් පෙරලිය යෝගාවචරයා මේ අනිච්ච සංඥා උපදවා ගන්නා සුළු භාවනාවේ නොගියොත් හිතන්නේ භාවනාව කැඩුනා එකලස නැති වුණා අර ලස්සනට වෙන් වෙලා එකිනෙකින් ස්වාධීනව පෞද්ගලිකව තිබුණු දෙක දැන් මෙහෙම එකට කලවම් වෙන්න පටන් ගත්තා කියන එක යෝගාවචරයක් අතින් වාර්තා වෙනවනම් ඒක ගියාත්මේ භාවනා කරපු කෙනකින් කියලා හිතතයි. කවදාවත් යෝගාවචරකයක වාර්තා කරන්නේ නැහැ. යෝගාවචර හිතන් ටික වෙලා බලනකොට මේ ලස්සන පෙන්ච ආනමයින් ඔපෙනී ගියා නැත්තම් බොද වෙලා ගියා. හරියට මේ ලස්සන දිය සායන් චිත්‍රයකට ස්ප්‍රේ එකක් කරන වතුර ටිකක් ගැහුවා වගේ බොඳ වෙන්න පටන් ගන්නවා. ඒ බොඳ වෙන්න පටන් ගන්නවත් එක්කම ඒ වගේ අර සීමා මරියාදාවල් කැඩලා යනවත් එක්කම මේකේ පුරාවට සබ්බකාය පරිසංවේදී කියන වගේ මුළු එකම පේන්නේ එක ආස්වාසයක් ඇතුලේ ආස්වාස ලක්ෂ ගණක් තියෙනවා. ප්‍රස්වාසයක් ඇතුලේ ප්‍රස්වාස ලක්ෂ ගණක් තියෙනවා. ඒවදියා බලනකොට ආස්වාසයට සහ ප්‍රස්වාසයට පොදු ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. ඒ විදිහට මේ විදිහට අරමුණට දිගටම හිත දාලා හරියට වරදින්න නැතුව එල්ලේට වෙඩි තියන්න පුරුදු කරපු වෙඩික්කාරයෙක් වගේ දුනුවායෙක් වගේ අරමුණ දිගට වදින්න ගියොත් මේ අරමුණෙහි ඇතිවෙන මේ ආකාර සහ සටහන් වල පෙරලිය මේ වෙනස් වෙන ගතිය පෘථග්ජනයා පුදුම විදිහට ආර්යාදුවට සලකනවා පුත්තජනේ ඒක හිතන්නේ මට වෙච්ච පාඩුවක්. මේ ලස්සනට වෙන් වෙලා තිබුණ ආනපන පේන්නේ නැතුව ගියා. ඒක එහෙම නිට්ටියව තියෙනවනම් එයා හිතන හොඳයි කියලා. තීන්තර එයා හිතන දැමට සමාධියක් තියෙනවා සතියක් තියෙනවා. නමුත් විපස්සනාවක අනිච්ච සංඥාවක පෙර නිමිත්ත එනකොට වෙන්නේ අර ලස්සනට වෙන් කර තිබුණ දෙක බොඳ වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ බොඳ වීම අනිච්ච සංඥා පහළ වීමේ පළවෙනි ප්‍රායෝගික ලක්ෂණය කියලා තේරුම් කරගන්න බැරි වීම බුරුමේ පඬිස්සංශය කියනවා යෝගාවචරයාගේ කිසිම වැරද්දක් නෙවෙයි කියලා. මේක උගන්වන ගුරුවරයාගේ 100%ක් වැරද්ද කියලා කියනවා. මොකද කිසි කෙනෙක් දන්නේ නැහැ ඒගොල්ලෝ මුළු සංසාරෙම ඉඳලා තියෙන නිත්‍ය සංඥාවයි. භාවනාවට දැම්මට පස්සේ මේක තහලනවා. තහලනකොට එයා හිතන්නේම අරියාදුවක් වුණා. මේ ලස්සනට වෙන් වෙලා තිබුණ දෙක බොඳ වුණා. ඉතින් මෙයා වාර්තා කරන්නේත් නැහැ. වාර්තා කරන්නේ නැත්තේ මොකද එයා හිතන්නේ වැරදිලයි කියලා. එයා හිතන්නේ මම අද සීලේ කැඩලා වෙන්න ඇති මගේ. සතිය කැඩලා වෙන්න ඇති මගේ. සමාධිය කැඩලා වෙන්න ඇති කියලා එයා හිතන අනිත් දවසේ හොඳට සීලේක ඉඳලා හරියට හොඳට සතියේක ඉඳලා මම මේක හෙට වාර්තා කරන්න ඕනේ හරියනක එනකන් කියලා අර බොඳ වීම වාර්තා කරන්නේ නැහැ. ඉතින් ඒක සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන් අහුම්කන් දීලා පණ්ඩිත් ස්වාමීන් අහුම්කන් දීලා ධම්මජීව හඳුරගෙන අහගෙන තිබුණ නැත්නම් භාවනා කරනකොට මේ බොඳ වීමක් එනවා. ඒකට ලෑස්තිලා ඵලයන් කියලා කවදාවත් කමටහන් සුද්ධ වෙන්නේ නැහැ. බුද්ධියා බලාගෙන ඉන්නව කවදා හරි හරියට මේක ගල් කණු දෙකක් වගේ මේ ආසාති මේ ප්‍රසාසී තියෙයි කියලා. මේ ගල් කණු දෙකක් වගේ තිබුණ දෙක මේ බොඳ වෙන එක පෙන්වන්න තියෙන්නේ හාලුයි වතුරයි මුට්ටියකට දාලා ලිපේ තිබ්බහම මේ වතුර මේ හාල් කියලා පොට් එකට උනත් අත ගාලා බලන්න පුළුවන් ලිපේ තිබ්බට පස්සේ හැඳි ගෑවුනාට පස්සේ මොකද වෙන්නේ? පෙන්වන්න පුළුවන් මේ හාල් මේ වතුර කියලා. එන්නේ එන්නේ ටික ටික ටික ටික ටික මේක හැඳි ගෑවෙනවා. බොඳ වෙලා යනවා. ලොඳ වෙලා යනවා. ඉතින් වරින් වර වැහුම් අරණෙක් කරනනම් පේනවා අනේ මේ හාල්ම තමයි කැඳ වෙලා තියෙන්නේ. දැන් හාල් කියන්න බෑ. දැන් වතුර කියන්න බෑ. අරක ඝන ද්‍රව වශයෙන් තිබුණ දෙක දැන් බොරයක් බවටපත් වෙලා. මෙන්න මේ දේ Taman බලන අරමුණේ මේ වගේ දෙයක් අපේක්ෂා කරගෙන යන්න නම් කොච්චර සංසාරගත ලෑස්තියක් තියෙන්න ඕනද කියලා බලන්න. කොච්චරක් අනිත්‍යයට ඉඩ දෙන්න ඕනද කියලා බලන සටහන වෙනස් වෙනවා ආකාර වෙනස් වෙනවා මොකද ලිපියේ ගින්දර. ගොජ රත් වෙන්න රත් වෙන්න රත් වෙන්න වතුර කැඳ වෙනවා. හාල් ඉෂර බත් වෙනවා. ඊට පස්සේ කැඳ වෙලා යනවා. ඉතින් මේ දේ මේ අනිච්ච සංඥාවෙන් යන කෙනාට පේනවා මං ඉස්සර මේකට බය වෙලා හිටියා තමයි නමුත් නිච්ච සංඥාව දෙනකම් මේක මට අභියෝගයක් මේක මට අරියාදුවක් මේක මට වැරදිල්ලක් මේක නදකින් ඔබතන් නොදොමකින් නමුත් කවදා හෝ බණක් අහලා නැත්තම් හම්බෙන් මනක අඩේ මේක දන්නේ නැහැ අනිච්ච සංඥාව කියලා මේකට ලෑස්තිලා යන්න ගියාට පස්සේ හුස්ම රැලි දෙක තුන යනකොට තේරෙන්න පටන් ගන්නවා මේ හුස්ම බොහොම සීක්‍රෙන් වෙනස් වෙනවා. මෙතෙක්කල් මයි ළඟ තිබුණේ මේ මේකට බීතිකාවක්. මයි ළඟ තිබුණේ මේක අභියෝගයක්. මයි ළඟ තිබුණේ මේක අරියාදුවට ගත්ත ගතිය. මේකට සාදර වෙන දවසේ තමයි තීර්ණ ප්‍රඥාව කියන්නේ. නිත්‍ය සංඥාවෙන් බලපු කෙනා අනිච්ච සංඥාවෙන් බලන් හදනවා. ඉතින් මෙතනදී ප්‍රධාන කරුණු දෙකක් මතක් කරනවා. එකක් මේ භාවනා කරලා අනිච්චං අනිච්චං කියලා මෙනෙහි කරලා ගන්න එකක් නෙවෙයි මේ කතා කරන්නේ. මතුවෙන දේ දැන ගැනීම. දෙක සමත යෝගාවචරයට කවදාහක්වත් මේක සිද්ධ වෙන්නේ සමත යෝගාවචරය යන්නේ බලන අරමුණේ නිමිත්තක් අරගෙන නිමිත්ත දිගේ ගිහිල්ලා අරමුණට கிඳා බහින්න මිසක්කා බලන අරමුණ විපරිණාමය වෙනවයි කියලා දැක ගන්න බැරි ගතිය තමයි මේ සමත සහ විපස්සනා දෙකේ වෙනස. සමථයේදී කරන්නේ අරමුණ සමස්තයක් වරන අරමුණට සමවැදිලා එහින් ආරස්සාවක් ලබන්න හදනවා. විපස්සනා කරන්නේ බලාන ඉන්නකොට මේ අරමුණේ විපරිණාමය, හුත්වා අභාවතාවය, අනිච්චතාවය දැක ගන්නාසුලෝ යනවා. ඒක නිසා ඉස්සරලා යෝගාවචරයේ අරමුණ අල්ලගන්න එපාය. එකම අරමුණකට හිත දාන ගතියක් එන්න එපාය. එතකොටනේ අපි එකම පාලමට ජිල් බෝලෙන් ගහනවා මිසක පාලමෙන් පාලමට ජිල් බෝල ගගා ගියාට හරියන්නේ නැහැ නෝක. එකම පාලමට ගහගෙන ගහගෙන යනවා. ඉතින් ඒකට එල්ලයක් එපාය. ආපතගත වීමක් එපාය. මුලිච්ච වීමක් එපාය. මේ මුලිච්ච වෙනකොටද සමති තමයි. අරමුණක් අල්ලගෙන හිර කරගෙන ඒකටනේ ගහගෙන ගහගෙන ගහගෙන යන්නේ ගහගෙන ගහගෙන යනකොටනේ අරමුණ පුපුරලා යන්නේ කලකට කුළු ගෙඩි කහර ගහනවා වගේ එචි අපි එක එක කලට එක එක වෙලාවට කුළු ගෙඩි ගහ ගන්න යන පුපුරන්නේ නැහැ ඒ නිසා සමතයක් අවශ්‍යයි. ඉතලා අරමුණට ආපాతගත වෙන්න ඕන. එල්ල කරන්න ඕන. හරියට දුනු අය එල්ලයක් ඇතුව එල්ලෙට තමයි විදින්නේ. ආන්නේ වගේ කරනකොට යම් ප්‍රමාණයක් සමතයක් අවශ්‍යයි. ඊට පස්සේ යෝගාවචරය දිගටම අරමුණේ බොඳ වීම දකින්නට බය වුණොත් වෙනස් වීමක් දකින්නට බය වුණොත් ඉතින් යෝගාවචරය මට දැන් ඒ අරමුණේ භාවනා කරන්න බෑ. ඒ ගුරුවරයෙක් එක්ක භාවනා කරන්න බෑ. ඒ භාවනා මධ්‍යස්ථානේ හරිනේ කියලා අරමුණු මාරු කර කර යනවා. අත්ෙන් අතර පයින් කුරුල්ලා වගේ වැස්සට දෙමිල නැහිනෝ. මේක තමයි උනේ බුදුහාමර පහළ වෙන්නේ ඉස්සලා ලෝකේ. එතකොට තිබුණේ සමතේ විතරයි. ඉතින් ඉන්සාරුණක් කරන්න බලාගෙන හිටියම තරමුණ බොඳ වෙනව දකින්නකොට ඒක නතර කරනවා යා. නතර කළා කොහොමද අරමුණ සරණක් කරගෙන පිහිටක් කරගෙන නිට්ටය කරගෙන සුඛ කරගෙන සුභ කරගෙන ආත්මීය කරගෙන ඒ ඒ අරමුණ බදාගෙන හිටපු ලෝකයක් තිබුණේ. දැන් බුද්ධ ශාසනය ආවට පස්සෙත් ඒක අවලංගු කෙරුවේ නෑ සරුවචනාන්තේ. ਸਰවඥාන්සේ අරමුණක් අල්ලගෙන අරමුණත් එක්ක මේ සුවද භාවය මේ එල්ලේ ආපාතගත වීම සකස් කරලා ඒකේ ඉස්සරහට ගත්ත මේ අරමුණම විපරිණාමයටපත් වෙන හැටි ඇතිව නැති වෙන හැටි විනාශ වෙන හැටි දැක ගන්නා සුළු ගතියකට ඒක මා විසින් උපදවා ගත යුතු සංඥාවක් විදිහට වෙන විදිහකට කියන්න බලන් කොච්චර භවනා කරත් මේක නිට්ටයයි කියලා සංඥාව ඇති කරගන්න තාම පුළුවන්. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. භවනා කරනකොට මේක අනිත්‍යයි කියලා ගන්න පුළුවන් ගතියත් එයාට 100%ක්ම තියෙනවා. කොයි වෙලාවෙදීද මේ නිට්ටයයි කියලා සංඥාව උපදවන්න පුළුවන් දෙයට අනිත්‍යයි කියලා සංඥාව උපදවන එක තමයි යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය කියලා නැත්නම් අයෝනිසෝමනසිකාරය ඉඳලා යෝනිසෝමනසිකාරට යන වෙලාව. නැත්නම් මේක රැඩිකල් වාදියෝ බලන හැටි. එහෙම නැත්නම් මේ සංඥාවේ බොජ්ජංග පැත්තට හැරෙන තැන. ඉතින් මේක ජීවිතයක් ඇතුළත වෙන්න බෑ කියන එක තමයි බුද්ධෝත්පාද කාලයට ඉස්සෙල්ලා මිනිස්සු හිතුවේ. අපි තියෙනවනම් සංඥාවක් වෙනස් කරන්න බෑ කියලා. සර්වඥාන්සි කිව්වා සංඥාව මට්ටමේ වෙනස් කරන්න පුළුවන්. චිත්ත මට්ටමට ගියොත් අමාරුයි. දිට්ඨි මට්ටමට ගියොත් බෑ. ඒ නිසා සංඥා මට්ටමේදී ඒ තමන්ගේම සංඥාවට අභියෝග කරන එක තමන්ගේම වැඩේ තමන්ගේම භාවනා තමන්ගේම සතිය තමන්ගේම සමාධියට මේ අභියෝග කරන ඒ ඒ විප්ලවීය ගතිය ඒ රැඩිකල් වාදී ගතිය තමයි මේ විපස්සනාවක් වශයෙන් ਸਰවඥාන්සේ මානව මනසට හඳුන්වා දීව ਸਰවඥාන්සේගේ පණිවිඩය. ඒක තමයි සාරිපුත්‍ර සාංශේ මතක් කරන්නේ යෝගාවචර ඒකට මේ අනිච්ච සංඥාව උපදවාගත යුතු ධර්මයක්. උපදාගත යුතු සංඥාවක්. ඒ වෙලාවේදී යෝගාවචරය වෙන දෘෂ්ටි කෝණයකින් බැලීම පමණයි කරන්නේ. එකම સંદર્ભය. එකම සංසිද්ධිය. ඒ කියනවා කසාද බඳපු දෙන්නේගේ කැඩෙන දීගේ හෙවණැල්ලත් ඇදලා තමයි පේන්නේ. දෙන්නට දෙන්න සුහද වෙන්න තාක්කල් කිරිපෙනි වාගේ ඉන්නවා. පොඩ්ඩක් හරි සැකයක් ආපු ගමන් මොනම දෙයක්වත් වෙලා නැ දෙන්න ඒ දෙන්නම තමයි ඊට පස්සේ මේ ඊට තෙල් ගාලා ඉත පීරා කොණ්ඩ බැඳපු මං මෙන්න બોලේ මේ ගෑනිට මං එපාලු දැන් ගෑන කවුරු හරි කේලමක් කියලා. ඊට පස්සේ දවසේ වහ කන්න බහ දෙන්න හදනවා මිනිහා මරන්න හදනවා මේ සංඥා විපල්ලාසයක්. මේක වෙන්න පුළුවන් දෙයක් කියලා හිතනවනම් මං වගේ බඳින එකක් නෑ. <laughs> කොච්චර ලස්සන වුණත් යක්ෂයා යක්ෂණියක් වෙන්න පුළුවන් අපි මේක නෑ නෑ මේ තුරංගනාව නම් කවදාකවත් වෙනස් වෙන්නේ නෑ. නිත්‍යයි දුකයි සුබයි කියන එක තමයි මම මේ බුදුහාමුදුරුවෝ විවාහයට විසුද්ධව කතා කරලා නෑ. මාත් විවාහයට විසුද්ධව කතා කරනව නෙමෙයි මොකද අපේ අම්මයි අප්පච්චි බැඳලා හිටියේ. ඒක නෙවෙයි මම මේ කියන්නේ. නිත්‍යයි කියලා ගත්තනම් ඒක ඉවර වෙන තැන අනිවාර්යෙන් බලාපොරොත්තු සුන් වීම. මේ සංසිද්ධිය මේ වගේ නිත්‍ය නොකර පවතිනවා. ඔය විදිහට ඔය නීතිපති නීති හදාගෙන මොනව නැතුණත් මේක යනවා. නීති හදුවට ප්‍රශ්න නැහැ. මේ නීති වෙනස් වෙන්න පුළුවන් කියලා හිතා ගන්න. අපි මේ ස්ථාවරව විශ්වාස කරන එක්කනාගෙන් අවිශ්වාසය පහළ වෙන්න පුළුවන්. අපි අවිශ්වාස කරපදනා තුල විශ්වාසය පහළ වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ දැනට තියාගෙන තියෙන අගයන් ආඩම්බරය වත්තට විසි කරන්න යන්න එපා. මොකද මම ඝන බහල විදියට පැකට් කරලා තියාගෙන බෙල්ලෙල්ලගෙන ඉන්න බා සූර්යයක් වාගේ. මේක වෙනස් වීම අඩුම තරමේ අඩුම තරමේ තමන්ගේ මූල කර්මස්ථානයේ දැක්කන අපි කිව්වොත් මේ ඉඳගෙන භාවනා කරනකොට තමයි ඉඳගෙන ඉන්න මූල කර්මස්ථානයේ දැක්කන ඒ යෝගාවචරයට අනුමාන ඥාන වලින් මේ එල්ල කරගත් අරමුණ මෙහෙමනම් මේ අච්චරට මෙච්චරනම් මෙච්චරට කොච්චරද කියලා ශක්මණේදී යම් ප්‍රමාණයකට දත ගන්න පුළුවන්. ඊට පස්සේ එදිනදා වැඩවලත් යම් ප්‍රමාණයට දැනගන්න පුළුවන්. ඒසොට යෝගාවචරයට සිද්ධ වෙන සංගතියක් තියෙනවා. යම් දෙයක් පිළිබඳ අනිත්‍ය සංඥාවේ ආවනම් ඒක විරංජනේ වෙන්න පටන් ගන්නවා. ඒකට තියෙන බැඳීම, ඒකෙන් මට වෙන අරසාව සහ මං ඒක අරසා කරන්න ඕන කියන බන්ධනය උපදි මේ සැලසුම් කිරීම ඒකත් එක්ක අල්ලන කරන මේ තොරන් ගැහිලි කටකතන්දර වැල්වටාරම් ප්‍රපංච කිරීම තේරෙනවා ගැඹුරෙන් තේරෙනකොට කියනවා අනිමිත් අප්පනිහිත කියලා. මේ අල්ලන තොරන් ගහන්න යන්නේ උදාහරණයක් වශයෙන් කියනවා අපි කැටයන් කොටලා ලීවලක ලී උපකරණයක් ගෲප් කරණයක් හදන හොඳ ස්ථිර ලීවල විතරයි. අපි කැටයන් කොටන්න යන්නේ ලුණු මිදැල්ලේ ලීයේ. අපි කැටයන් කරන්න යන්නේ දිරච්ච ලීයක. අපි දන්නවනම් පටන් ගන්නකොට මේක දිරච්චලියක් කියලා අපි දන්නවා කැටේම රඳාපාව තියෙන්න බෑ. කැටේම රඳාපාව තියෙන්න කරුවල කොටේක පුළුවන්. එහෙම නැත්නම් දෙල් අරඩෝක පුළුවන්. දැන් අපි මේ ලෝකේ මේ කැටයන් කොටලා තියෙන හරියක් කොටලා තියෙන්නේ නීත්‍ය සංඥාව තියාගෙන. නමුත් මේක දිරච්ච ලඩයක් බව දන්නවනම් මේක භංගුර දෙයක් බව දන්නවනම් මේක රටහුණු කෑල්ලක් වගේ දෙයක් බව දන්නවනම් අපිට ප්‍රනිති ඇති වෙන්නේ අනාගත සැලසුම් හදන්න වෙන්නේ සැලසුම හදන්න නම් පදනමක් තියෙන්න ඕන. පදනම තියෙන රූප ධර්මේ නම් සදාකාලික දුක තමයි. රූප ධර්ම මත භෞතික වස්තු මත මේ නිත්‍ය සංඥාවෙන් තමයි මේ කොමියුනිස්ට් වාදය. එතන මේ විද්‍යාව එහෙම නැත්නම් මේ භෞතික විද්‍යාව කියන එක පදන් වෙලා තියෙන්නේ රූපේ නිට්ටයයි ඒ රූපේට ස්ථාවර බරක් තියෙනවා ස්ථාවර වේගයක් තියෙනවා කියලා තමයි අමුද්‍රව්‍යයක මූලද්‍රව්‍යයක තියෙන ප්‍රධාන ලක්ෂණය. ඒ හැම මූලද්‍රව්‍යයක්ම ගුරුත්වයට ඇද ගන්නවා කියවට තමයි අයිසෙක් නිව්ටන් අයියා ඔච්චර ලොක්ෙක් උනේ. එතකොට ද්‍රව්‍යයක් කියලා එයා ඒකකයක් ගත්තා. ඒකක හැම එකටම පොදු ලක්ෂණ දැක්ක ගුරුත්වයට අදිනවයි කියලා. පස්සේ පහුවෙලා යනකොට ඩෝල්ටන් කියන මනුස්සයා දැක්ක ওই ගත්ත ඒකකය කඩන්න පුළුවන් කියලා. අණුව පරමාණුවට කඩන්න පුළුවන් කියලා. පරමාණුව ඊටත් වැඩිය අණු කොටස් වලට කඩන්න පුළුවන් කියලා තේරුණාට පස්සේ ඒ අංශු වල පරමාණුවට වැඩිය පුංචි අංශු වල ගුරුත්වාකර්ෂණය නැහැ. ඒක වාතේ පාවෙනවා. දැන් නිව්ටන් අයියා පචයලා. අපි ඉස්කෝලේ යන කාලේ නිව්ටන් කියලා කියන්නේ බුදුහාමුදුරට පොඩ්ඩක් ඇහින් හිටියේ. හම්මා දැන් අපි දවසවල සයන්ස් නේ කරේ. සියලු සයන්ස් කාරෝණ එසන සුළුයි කියලා කියන්නේ. ඒ තරම්ම ඒ න්‍යාය දන්නවනම් ගෙදර ගිහිල්ලා අපේ අම්මට අප්පට එහෙම ඉතර අකුරුත් බෑ. උන්දලාට කියලා දෙනවා. මේ නිව්ටන් කියලා කෙනෙක් ඉන්නවා හොයාගෙන තියෙනවා හිවිල්ලක්. ඔය සාරුවඥතාඥානේ මුල්ලේ මෙන්න ගුරුත්වාකර්ෂණය කියලා. ඊට පස්සේ මේ අයින්ස්ටයින් ඇවිල්ලා කිව්වා එයා දැක්කේ එකයි නමුත් නියස් ඉලෙක්ට්‍රෝන වල තියෙන තද බන්ධන සහ සැහැල්ලු බන්ධන කියලා දා જાති දෙකක් ඒක ගුරුත්වාකර්ෂණයට විස්තර කරන්න බෑ. ඒක ගුරුත්වාකර්ෂණයට මෙහා පැත්තේ අතිරේක දේවල් කියලා. ඒසුර බලනකොට ගුරුත්වාකර්ෂණයට විකල්පයක් පහළ වෙන පටන් ගත්තා. ඒ මොකද තියෙන දේ කඩලා බලන එක. තියෙන දේ තව තව කඩලා කඩලා අංශු කුඩා අණු කුඩා වලට ගියාට පස්සේ අණු කුඩා කොටස් ගුරුත්වාකර්ෂණ කියන එකට වැඩ කරන්නේ නැහැ. හැබැයි අණු කුඩා වල තියෙන ශක්තිය විශ්වයේ ඕන තැනකට යොදන්න පුළුවන්. ඒ ගුරුත්වයට විතරක් සීමා වෙලා නැහැ. හිතන්න ඊටත් වැඩිය ගිහිල්ලා වස්තුව ද්‍රව්‍ය අද්‍රව්‍යයක් කරන තැනටම ගියේ සර්වජන් වහන්සේ ද්‍රව්‍යයක තියෙන නයිසර්ගික ලක්ෂණ අද්‍රව්‍යයක් බවට පත් වෙනකොට සටහංසා ආකාර වශයෙන් කොච්චර වෙනස් වෙනවද කියන එක මේ රත්තරන් පිටිපස්සේ යන මිනිස්සු එක්ක එහෙම නැත්නම් මේ වස්තු පිටිපස්සේ යන මිනිස්සුත් එක්ක කතා කරන බෙනුගේ නාස්තික වාදයක් කතා කරනවා කියලා. උච්ඡේද වාදයක් කතා කරනවා. ඒක නිකන් රත්තරන් වලත් වටිනාකමක් නැද්ද කියලා අර මිනිසුන් ලොකු අභියෝගයක් තියෙනවා. තරුවඥාන්සේ ධර්මයක් දේශනා කරනකොට පඬිතෙක් මේ බමුණෙක් අහගෙන හිටියලු. මේ මාසෙගේ ඇස් දෙක උඩ ගියාලු. දැන් බුදුහාමුදුරු කියනකොට බොහොම ලස්සන මේ කියලා දෙනවනේ. යාට තේරෙනවලු මේක අණුව බැලුවොත් නම් මොනම දෙයක්වත් ස්ථිර නෑ කියලා. මේ මනසට වහපියක් නැතුව ගෙදර දූවගෙන කියලා ලොකු පුතා බදාගෙන අඬලා කිව්වලු අනේ පුතේ සියල්ල අනිත්‍යයිලු. මොකද බමුණ හිටිය පුතා ලොකු පුතා ස්ථිරයි කියලා. ලොකු පුතා තමයි මගේ પરම්පරාව ගෙනියන්නේ ඔක්කොම කරන්න කියලා බදාගෙන ඇඬවලු. සියල්ල අනිත්‍යයිලු. ওই චාතුම් මහරජිකාවේ ඉන්නවා හතරවරන් දෙයි හඳුරෝ කියලා අහලා තියෙනවා දුරිරු විරූපාස්ත්‍ර දතරාස්ත්‍ර වෛශ්‍රවණ කියලා. ඒගොල්ලෝ ලුයේ දිවි ලෝකේ ඉස්සලම් පහළ වෙච්ච දෙයියෝ. ඒගොල්ලෝ අනිත් ඔක්කොම පස්සේ පහළ වෙනාට වැඩිය ආවුස වැඩිලු. ඒ නිසා පස්සේ පහළ වෙච්චාල පස්සේ මැරලා ඉස්සලා මැරලා යනවා. ඉතින් මේගොල්ලෝ ඉන්නවලු මම නිට්ටයයි, මම සුඛයි, මම ලෝකා කියලා. එතකොට තාවසින්දට ගියාම සක්‍ර දෙවේන්ද්‍රයා. එයා ඔක්කොටම කලින් පහළ වෙලා පස්සේ පහළ වෙන කට්ටියට එච්චර දිව ඉසුරු නැතිලු. යාම දෙවිගේ සුයාම කියලා දෙවි කෙනෙක් ඉන්නවා. මේ වගේ හැම දිව්‍ය ලෝකෙම ඉන්න අයියා කෙනෙක්. එයා ඉස්සල්ලාම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ආපු කට්ටිය කලින් මැරිලා යන නිසා මේගොල්ලෝ ඉන්නේ අපි නම් ඔය අරගොල්ලන් මැරිලා යනවා අපි මැරෙන්නේ නැහැ. බුදුහාමුදුරෝ බණ කියන්න ගිහිලා අබ්බේ සංඛාර අනිච්චා කියනකොට අර රජුරුවන්ගේ රත හස්ති ගාලේ ඉන්න මහා මංගල හස්තියට වගේ මේ දිවුරු සහලවන්න පටන් ගන්නවා. ඒකයි ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියනකොට බුම්මාහාර දෙවියෝ මේ විදිහට සහලවලා ගියා. ඒකේ ඇවිලා චාතුම්මහර කදීයන් වහන්සේලා මේවා සාදුකාර දෙන්න වට සාදුකාර නෙවෙයි බඩේ ලියන්න ඇති. මේ මේ සෙනෙහකොළ බිව්වා වගේ. අදත් භාවනා කරන කටියට බඩේ නොගියොත් පුදුමයි. මේක ප්‍රකාශ කරන්නෙත් නෑ මොකද ඒගොල්ලෝ හිතනවා ඒ තරම්ම මේ අරමුණ නිට්ටයයි. මගේ භාවනාව සමතෙමයි මෙහෙමයි යන්නේ කියන ওই නිට්ටය රාමුව තුල ඉන්න තාක්කල් භාවනා හැම දිනුවක්ම පේන්නේ අරියාදුවක් විදියට. හැම දියුණුවක්ම පේන්නේ අත්තරද්දක් විදියට. ඒක නිසා අපි වඩන්නේ අනිත්‍ය සංඥාව නැත්තම් අනිත්‍යතාවේ නෙවෙයි. අනිත්‍යතාවේ කියලා තියෙනවා අනිච්චානපස්සන භාවනා කියලා එකක් තියෙනවා. අනිච්චානපස්සන ඥාන කියලා එකක් තියෙනවා. මේ අනිච්ච සංඥාව තමයි අපි හිතට දෙන්නේ යෝජනා ක්‍රමයක් විදියට හොඳට භාවනා කරලා විවිධාකාර දේවල් ඔය ගොජේ එනකොට එකින් එකට එකට මාරු වෙනකොට නිත්‍ය භාවයේ හිතන්න එපා. ඕන දෙයක් ඕන දෙයක් බවට පත් වෙන්න පුළුවන් කියලා. අනිච්ච සංඥාව කියලා කියන්නේ නිකන් හයිපොතීසිස් එකක් වගේ. අපි දෙන උපකල්පනයක් විතරයි. ඊට පස්සේ උපකල්පනය අනුව බලන්න ගියාට පස්සේ තමයි මේකද හරි අරකද හරි කියලා කියන්නේ. උපකල්පනයක් වශයෙන්වත් අනිත්‍ය සංඥාව ගණ්ඩ කැමති එකක් තමයි බුදුහාමුදුර පහළ වෙන්නේ ඉස්සර ලෝකෙ තිබෙන්නේ. මම නැවතත් කියනවා උපකල්පනයක් වශයෙන්වත් අනිත්‍යයි කියන එක පිළිගන්න කැමති ලෝකයක් තමයි බුදුරජාණන්සේ පහළ වෙන කාලේ තිබුණේ. උන්වහන්සේ තමයි ගියේ සත්‍ය කියන්නේ කිම? පින කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යනකොට තමයි උන්වහන්සේ මුළු ලෝකෙම 100%ක්ම නිත්‍ය සංඥාවේ දුවන. උද්දෝදන රජුරෝද යසෝදරාවද රාහුල කුමාරයෝද සියල්ලම මේ තනි පුරුෂයා මේ තන පුරුෂයා තමන් කරපු මේ මේ පරිශ්‍රණේ ගවේෂණයක් විදිහට කිව්වා උඹලා කවුරු මොන જાතියෙන් කිව්වත් මේක අනිත්‍යයි කියලා. කවුරක්වත් පිළිගන්න හිටියේ නැහැ. ඒ වෙලාවේ වැටෙන්නේ නැති එක තමයි ඔන්න සද්ධාව කියන්නේ. මුළු ලෝකෙටම කිව්වා. ඉස්ලාම නම් ඇත්තටම නම් කියලා තියෙනවා ඒක මේ වෙලාවේ මතක් කරන්න මේක නොකිය ඉන්න එක හොඳයි කියලා හිතනවලු බුදුහාමුදුරට. කියලා වැඩක් නැහැ. ඔක්කොම නිකන් දැන් මේ මූණ වලට වෙලා තියෙන එන ගාච්ඡ සෝම් පිටරි වගේ. එක එක්කත් බාහිර ගන්න ලෑස්ති නැහැ. ඉතින් එහෙමනම් අපි දැන් ගෙදර යනකොට මොනවද ගෙනියන්නේ? මේ ගිනාපි ගෙනියන්න එපා දැන් ඒකක් දාලා යන්නද? බුදුහාමුදුරුවෝ ඉස්ලාම නිවන් දැකලිවල මේ ලෝකයට අනිච්ච සංඥා කියනකොට මොනව හිතෙන්දද? ඊට පස්සේ සාම්පති බ්‍රහ්ම රාජා, ඒ කියන්නේ ඒ වෙනකොට හිට තිබුණු ප්‍රධාන ආගමේ නායකයා බ්‍රහ්මයා ඇවිල්ලා කකුලක් දනෝබලා උතුරු සළු සකස් කරගෙන නිදුකානන් වහන්සේ මේ වැඩේ කරන්න එපා. සමහර අයගේ ඇස්වල දූවිලි අඩුයි. ඒත් තේරුම් ගනි ලෝකී අනුකම්පා පිණිස දේශනා කරන්නයි කියලා. ඒ ආරාධනාවට පස්සේ බුදුරන්සේ දේශනා කළා. ඒ තරම්ම අපි මේ අනිත්‍යත්වය පිළිගන්න කැමති නෑ. ඉතින් ඒ නිසා ඒකට උපකල්පනයක් දාගන්න ඕනේ. ඒක නිකම් ඉඳලා බෑ. ශීලයක ඉඳලා සුතම ඥානෙ ලැබලා සාකච්ඡා කරලා තමත භාවනා වඩන ගමන් විනාශ වෙන්න පුළුවන්. ඉතින් ඒක ශරීරේ රසායනික ශරීරය සම්පූර්ණයෙන් අපි වෙනස් කරනවා. සහලවන කියන්නේ ඒකයි. ස්නායු පද්ධතිය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. රුධිර දහවන පද්ධතිය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. ආහාර ජීර්ණ පද්ධතිය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. මනුෂ්‍ය සම්පූර්ණ අලුත් පැත්තකින් බලන්න පටන් අරගන්නවා. ඒක තොගේට හිතන්න එපා. 12කට 13කට එක සැරේ වෙයි කියලා. ඒ මෝරණ වෙලාවේ හැටියට තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි මේවා තකස් කරලා තියාගෙන ඉන්න ආසන්න කාරණා වශයෙන්. භාවනා කරනකොට උපදවා ගත යුතු දෙයක් තමයි අනිච්ච සංඥාව කියන එක. ඒක කිසිම විශ්වවිද්‍යාලයක කිසිම තැනක උගන්වන්නේ නැහැ. ඉගැන්නුවත් ඒකට කියන්නේ නාස්තිකවාදයක් කියලා. උච්ඡේදවාදයක් කියලා. අපේ හිතේ තියෙන සිතවිලි කෝටි ගාණක කවදාකවත් වැරදිලාවත් හිතවිල්ලක්වත් වෙන්නේ නැතිලු අනිච්චං කියලා. ඒ නිසා ඔය කියන වචන නෙවෙයි මේ අදහස් කරන්නේ. මේ දේක සටහන් සහ ආකාර නිතර වෙනස් වෙන සුළු ගතියක් තියෙනවා. ඒ නිසා භාවනාදී මතුවෙන කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කරනවා නම් කරන්නේ නිත්‍ය සංඥාව ඉඳලා. වෙන දේ වෙන හැටියට වාර්තා කරන්න බැරි අපට අපි නිත්‍ය සංඥාවට කැමති නෑ. නෑ අනිත්‍ය සංඥාවට කැමති නෑ. මේ දේවල් නිත්‍ය වශයෙන් ප්‍රකාශ කරන්න හදනවා. තීන්සා කවදා හෝ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් හෙලි කරපු දවසේ ලෝක සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨම රචනීය බවටපත් වෙනවා. ඒකට අපි ලෑස්තිලා ඉන්න ඕනේ. ඒ ලෑස්ති වෙන ගමන් ඒකට ලෑස්ති පිරිසක් එක්ක ඒ අදාළ අඩුම කඩුම ලැහැත්ති කරන ගිහිල්ලා වෙනස වුණොත් සංසාරෙට එක සැරේ. මේ නිත්‍ය සංඥාවේ ඉන්න මිනිස්සයා එක දවසයි එක චිත්තක්ෂණයයි මේ අනිච්ච සංඥාව කියන එක පිළිගත්තට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා මෙච්චර කල් අන්දාලියෙක් කැලේ ඇවිද්දා වගේ යණ යන තැන මං හැප්පුණා. ඉතින් මේ අනිච්ච සංඥාට ගියාට පස්සේ කිසි කෙනෙක් විරුද්ධ වෙන්නේ නැහැ. කිසි අරමුණක් එක්ක විරුද්ධ වෙන්නේ නැහැ. එන දෙයට හැඩ ගැහෙන්න පුළුවන්කම බැලුවොත් සරුවත්. ඕනම කෙනෙක් සරුවත්ඥයි. අපිට ඒ හෙලි කරගන්න බැටි මේ නිච්ච සංඥාව නිසා එනිසා මෙතෙත් එනකන් අපි යම් ප්‍රමාණයට ජාම බේරගත්තා වෙනසක් වෙන්න නම් ළඟදි ගිහිලට යන ගතිය පටිසෝතගාමි වෙන්න නම් අනිත්‍ය භාවය පිළිගන්න එපා ඒ සංඥා මට්ටමින් පිළිගන්න මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශීල දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා